ධර්ම දේශනාව පවත්වනු ලබන සිංහල නිස්තරණ ආරණ්‍ය වාසී පූජ්‍ය උදේීරිය ගම ධම්මජීව ස්වාමීන් වහන්සේ විසින් දැන් අපේ ධර්ම දේශනාව සඳහා කාලයයි සිදු දෙනාම ධර්ම දර්ශනයකට සූදානම් වීමක් වශයෙන් ධර්ම ගෞරවයෙන් යුක්තව සාදුකාරයක් පවත්වමු. නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු වරහතු සම්මා සම්බුද්දස්සේ යෝනාච්ච සාරීනෝ පච්ච සාරී සබ්බං අච්චගමායි මං පපංචං සෝ බික්කු ජහාතියෝර පාරං පුරගෝ ජින්නමිව තචං පුරාණං තීති නයි ශ්‍රද්ධා බුද්ධ සම්පන්න පින්වත්නි අපි අද හත්වෙනි ධර්ම දේශනාවට නැත්නම් ධර්ම දේශනා මාලාවේ හත්වෙනි දවසට මේ ප්‍රවිෂ්ටි ලබා ගන්න බලාපොරොත්තු වෙන්නේ. මේ කවුරුත් පරිදි වගේ දන්න පරිදි අපි ධර්ම දේශනා සඳහා මේ උරග සූත්‍රය ප්‍රධාන මාතෘකාව වශයෙන් ප්‍රධාන සූත්‍රය වශයෙන් තියාගත්තා. ඒක ත්‍රිපිටකයේ සූත්‍ර පිටකයේ කුද්දක නිකායේ සුත්ත නිපාතේ සඳහන් වෙන පළවෙනිම සූත්‍රය. ඉතින් ඒක එක එක එක එක තේමාවල් අනුව සංග්‍රහ වෙච්ච ගාතාවල් ගාතාමාලාවක් වශයෙන් මල්වලක් වශයෙන් ඉදිරිපත් වෙලා තියෙනවා. ඉතින් ඒ ඒ ගාතාවල් ඉදිරිපත් වෙච්ච ස්වරූපේ අපේ භාවනා වැඩ පිළිවෙල යන විදිහට අපට ප්‍රායෝගික මේ වගේම මූල ධර්මානුකූලව තොරතුරු ලැබෙන විදිහට අපි ඉදිරිපත් කරගත්තා. අද ඉදිරිපත් කරලා තියෙන්නේ අටවෙනි ගාතාව. මේ අටවෙනි ගාතාවෙ ඉඳලා ගාත හයක්ම තියෙන්නේ. එකම තේමාවට ඒකේ පළවෙනි පද දෙක තමයි නාට්‍ය සාරීන පච්ච සාරී. අති දහවණයට යන්නත් එපා. ඒ වගේම පසුබස්මකට ලක් වෙන්නෙත් නැතුව යම් කිසි කෙනෙක් කටයුතු කෙරුවොත් ඒ කියන්නේ කොච්චර මූල ධර්ම ධර්ම තිබුණත් කොච්චර අත්දැකීම් තිබුණත් මේ ගමනේදී අනිවාර්ය අවස්ථාවල් පහළ වෙනවා. යා හිත කුලප්පු වෙලා අති දහවණයට යන්න හිතෙනවා. සමහරට හිත සම්පූර්ණ බැරදිලා පසුබාන අවස්ථාවල් එනවා. ඒක ඉතින් ගොඩ දෙනෙක් එක මට වෙච්ච පසුබෑමක් මගේ ශීඝ්‍ර ගමනක් කියලා හිතුවට එහෙම එකක් නෙවෙයි මේක තියෙන එක ධර්මතාවයක්. ඉතින් ඒ හිත සන්තෝෂ වෙච්ච ලාවට අතිධාවණයට වැරදිච්ච පරිදිච්ච වෙලාවට පසුබැස්මකටත් ලං වුණොත් ලක්ුණොත් ඒකේ යෝගාවචරයෙන් දුර්ලභමකට යනවා. ඒ වෙනුවට මේ ගමනේදී අනිවාර්යයෙන්ම අතිධාවන අවස්ථාවල් තියෙනවා අනිවාර්යයෙන්ම පසුබාන අවස්ථාවල් තියෙනවා ඒ දෙකෙන් අපිට කරන්න මේ අෂ්ටලෝක ධර්මයේ කම්පා නොවීමට අවශ්‍ය කරන වේදිකාව සකස් කළ දෙන එකයි අවස්ථාව ලබා දෙන එකයි ඒ නිසා ඒක මට වෙච්ච අත්තර දක්වොත් මට වෙච්ච නම්බුවක් නෙමෙයි මේ ගමනේ හැටි ආන්නේ විතර දැනගන්න ඕනේ නිසායි ගමන කෙලවර කරපු අපේ පළවෙනි කල්යාණ මිත්‍රු සරුවචනාංශේ මතක් කරන්නේ ඒ යන අතරමඟදී ඒ අතිධාවනයට අහු වෙන්න එපා පසුබෑමකට ලක් වෙන්න එපා ඒ අතිධාවනේ අතිධාවනේ වශයෙන් පසුබෑම පසුබෑම වශයෙන් ධර්මතාවයක් වශයෙන් බලනවා මිස මගේ පසුබෑම මගේ අතිධාවනයක් කියලා ඒක බාරගත්තොත් කාලේ නැස්ති වෙනවා ඒ වගේම අතුරු මාර්ග වලට වැටලා සත්‍යය මධ්‍යම ප්‍රතිපදා මගහැරෙනවා. ඒක නිසා සබ්බං අච්චගමයිම පపంచ. ඒක නිසා මේ ප්‍රපංච කියන වචනයේ අදහස ඍජු කිටි මාර්ගයේ තියෙන අතුරු මාර්ගදී යමකට. එනිසා මේ බොම්බරල් වචනයක් එනිසා විවිධ අර්ථ ඡායාවන් සහිතව විවිධ තැන්වල මේක පාවිච්චි වෙලා තියෙනවා. නමුත් මේ සිංහල අටුවාවේ එහෙම නැත්නම් අර්ථකථනයේ හුඟාක්ම බොඳ වෙච්ච අර්ථයක් තමයි අපිට මේක ළඟා කරලා දෙන්නේ. ඒකට හේතුව ඒ බුද්ධ ආගමට සිදුවෙච්ච පසුබෑම් රාශියක් තියෙනවා ඉතිහාසගතව. ඒකේ බුද්ධ ආගමට සිදුවෙච්ච අතිදහවන අවස්ථාවල් තියෙනවා දේශපාලන සමාජික ආර්ථික වශයෙන්. අනිත් වගේ ඇත්තටම මේ මුළු දේහෙට හානි සිද්ධ වෙලා තියෙනවා. ඒ සර්වඥාන්සේ වැඩ හිටපු කාලේ වගේ එහෙම නැත්නම් ඒ පළවෙනි දෙවෙනි ධර්ම සංගායනා කරන කාලවල වගේ සම්පූර්ණ දේහය සම්පූර්ණ gediya සම්පූර්ණ මේ බාධා හිරියරුවෙන් තොරව නෙවෙයි පවතින එක. ඇත්තම ධර්ම සංගායනාවක් තුනක් කරන්න සිද්ධුනේ තුන් අවස්ථාවක මේක ඉතාම අනුතරදායක තත්ත්වයන් වලටපත් වුණා. ඊට පස්සෙත් ඒ උච්චාවචකම් උස්මිතිකන් ඇතුළු තමයි මෙතෙන් ඇවිල්ලා තියෙන්නේ. අන්න එතනදී අර මුල් කාලේ තිබුණු ඒ ප්‍රපංච කියන වචනයට මේ ප්‍රපංච කියලායි පාලියෙන් සංග්‍රහ වෙන්නේ සංස්කෘතයෙන් ප්‍රපංච කියලා කියනවා ඇත්තට සිංහල වචනයක් මේකට නැහැ අපි ප්‍රපංච කියන වචනේ හිම පාවිච්චි කරනවා ඒකෙන් අදහස් කරන්නේ මේ පඳුරට ගහන එක ආවයින් දැදි පඳුරට ගහන එක එහෙම නැත්නම් කිවි යුතු දෙය කෙලින් කියන්නේ නැතුව වටෙන් යන එකයි යන්න ගෙලින් පාරතියේදී වක්‍රව යන එකයි ඔය කරත්ත බඳින ගුණා ගොනු දෙන්න බැන්දත් තනි වුණා බැන්දත් ඒ දුරදිග ගමන් යනකොට ගොනාට මුත්‍රා කරන්න නතර කරනව යද්දි තමයි මුත්‍රා කරන්නේ. මුත්‍රා කරපුවාම ඔක වැටෙන්නේ ඉස දකුර හැටියට තමයි වතුර පාන. මුත්‍රා පාන. ඒකට කියනවා ගෝමූත්‍ර වංකේ කියලා. එහෙම නැත්නම් හඳ පායනකොට පළවෙනි දවස් පස් පස්වෙනි දවසේ හතරවෙනි දවසේ හයවෙනි දවසේ ඒකට කියන්නේ කග්ගවිසාමයේ දියවක තියවක ජලවකට විශේණියට හයවකට අඩහඳ පේන්නේ වංකව. ඒක කියන චන්ද්‍ර වංකය කියලා. ඉතින් මේ සුන්දර දේවල් විදිහට අපි බාරගත්තට මේවා කැට දේවල්. මොකද හේතුව ඍතු මාර්ගයේ දීටි මේ වංක මාර්ගේ පෙන්නා. ඒක නිසා අපි මේ අතිශෝක්තියට යනකොට ඉබේම වංක වෙනවා. නිකන් සාමාන්‍ය සුද්දෙක් කියලා තියෙනවා බොරුවනම් කැමති වැරදි බව කවුරුත් පිළිගන්නවා. නමුත් අතිශෝක්ති ටිකක් තිබ්බට කමක් නැහැ කියලා. නමුත් අතිශෝක්ති කියන්නේ බොරුවකින් මල්ලි තමයි. ඒ නිසා අතිශෝක්තිය දානකොට මතක තියාගන්න ඕනේ සත්‍ය මුහා වෙනවා. කෙලින්ම කතා කරනවා නම් කෙලින්ම ඍජු මාර්ගයට යනවා නම් ප්‍රපංච කිරීලක් නැහැ. කැමති නම් කාපම් බැරි නම් කාපම් තමයි. අන්නේ එතෙන්ද එන්න එහෙම නැත්නම් මේ අන්ත දෙක අතහැරලා ඍජු මාර්ගයට මධ්‍යම ප්‍රතිපදාවට එන්න අපි මේ කරවන වැනවිල්ල අපි මේ කරන්නේ මේ රැවටිල්ල. අපි මේ කරන ආවයින්දදී පඳුරට ගන්න ක්‍රමය සර්වඥාන්සේ ආධුනිකයට කියලා දෙන්නේ නැහැ. මොකද ආධුනිකයා කරන්නේ ගොරෝසු දේවල් වැඩ කරගෙන වැඩ කරන අනේක මුත් භාවනා කරමින් සීලෙන් සමාධියෙන් ප්‍රඥාවට ගියාට පස්සේ ප්‍රඥා ශික්ෂාවේදී මේ වෙනවිල්ල තියාගත්තොත් හරියට කායනාස්ති වෙනවා. නිසා එතනදී අනවශ්‍ය ඒ අන්ත අතහැරලා ප්‍රපංච අතහැරලා මෙදමාවට එන එක මුගාත්ම සිම් සූක්ෂම වැඩ ඒක සාමාන්‍ය ඔපරේෂන් එකක් නෙවෙයි මොලේ ඔපරේෂන් එකක් ඒකේ තිස්නායු වල ඔපරේෂන් එකක් ඒක නිසා ඒක පුදුමාකාර සූක්ෂමව සම්පූර්ණ ජීවාණුහරණය කළ යුතුයි ඒ නිසා අපිට අමාරු හිතාගන්න නිවන් දකින්න තෙක් මේ ප්‍රපංච කියන වචන අපිට තේරෙන්නේ. නමුත් අපි කියන ශක්ති ප්‍රමාණය බබාගේ භාෂාවෙන්, ගොළු භාෂාවෙන් මේක උත්සාහ කිරීමක් තමයි මේ කරන්නේ. ඉතින් ඒකට සාමාන්‍යයෙන් අර අපි දැනට ලියවිලා තියෙන පොත් කීපයක් තියෙන හොඳ පොත් ඒ වගේ දුඟාක් කියලා මේ ප්‍රපංච කියන වචනය මේ මේ සූත්‍රයේදී මේ ගාථාවේදී ප්‍රපංච කියන වචනේ ඉස්මතු වෙනවා විස්තර කරන ගොඩක් ගන්න මේ මදුපිණ්ඩික සූත්‍රය කියලා ධම්මජ්ජිමනිකාය ප්‍රමාණ වෙන සූත්‍රයක් බොහොම දාර්ශනික පිළිබඳව කතා කරන සූත්‍රයක්. අනේ ඒකෙදී සරුවචන් වහන්සේ කරන දේශනාවකට කොට්ටිත ස්වාමීන් වහන්සේ මහා කොට්ටිත ස්වාමීන් වහන්සේ පොඩි විවරණයක් කරනවා. ඇත්තට මේකෙත් කතාව මේකයි සරුවචන් වහන්සේ ඒක වචනය ගැඹුරින් පින්ඩාත් සහිතව දේශනා කළා ගඳ පිළිතුරු වගේ. අර සංඝයා වහන්සේලා එකිනෙකා මොන බලා ගන්නවා එකිනෙකට තේරෙන්නේ. ඊට පස්සේ කොටිතු ස්වාමීන් වහන්සේ ළඟට ගිහිල්ලා කියනවා ස්වාමීන් වහන්සේ, ඒ කියන්නේ ඒ කාලේ හිටපු වැඩි ඉති ස්වාමීන් වහන්සේ නම. දුහාම්දුර කෙටියෙන් කියන දේ දීර්ඝව විස්තර කරන්න නම් ලැබපු ස්වාමීන් වහන්සේ තමයි. ගිහිල්ලා කියනවා මෙන්න මෙහෙම වචනයක් කිව්වා කෙනෙකුට අක්කට තේරුනේ නැහැ අපිට දැනට තේරෙන්නේ නැහැ පුළුවන් ද සාහිත්‍ය විසඳලා දෙන්න කියලා. ඒ ස්වාමීන් වහන්සේ කියනවා මේ ගහේ කන්දේ අරටුව තියේදී උඹලා මේ අතුපතර වල නැටිවල කොළවල අරතු හොයනවා කිය බුදුහාමුදුරුවෝ මොකටද මම ළඟට එන්නේ මට තේනවා දෝක කරන්න එතෙන්දීම ඇහුවේ නැත්තේ ඊට පස්සේ කියනවා ස්වාමීන් වහන්සේ අනුකම්පා කරලා අපිට බුදුහාමුදුරුවෝ කෙලින් කියන්න බැරි හින්දා ඔබ ළඟට අභාන්ත ළඟට ආවේ මම කියනවා ඒක කොටේසාර කියනවා මට ඉච්චර මේක තේරෙන්නේ නැහැ තේරෙන හැටියෙන් කියන්නම් කියපු ටික තමයි පොතට ගිහිලා තින්නේ නමුත් ඒ සංඝයා වහන්සේලා කොටේස ස්වාමීන් වහන්සේගෙන් මේ විසඳුම විවරණය විග්‍රහය ලබාගෙන පස්සේ සතුට බුදුහාමුදුරණ ගිහිල්ලා වාර්තාව දෙනවා. ඒතරු බුදුහාම කියනවා කොට්ටිද කිව්ව දේ තමයි මටත් කියන්නේ. මම කිව්වත් ඔච්චර තමයි කියන්න තියෙන්නේ කියලා. ඒකෙදි විස්තර කරනවා ප්‍රපංච කියන වචනේ මෙන්න මෙහෙමයි. ඒක ඇහැට කනට නාසයට දිවට කයට හිතට කියන ඕනම ආයතනය ඇහෙන් රූප දකින්න කනින් ශබ්දහන නාසයෙන් ගඳ සුවඳ දිවට පස්ස කයට පහස හිතට හිතවිලක් වෙන සෑම ගණම එකම එක යාන්ත්‍රණය සිද්ධ වෙයි. සිදු වෙන දේ අතින් එකයි තියෙන්නේ. නමුත් මම ඒක අරගන්නම් මේ කයට වෙන එක සම්බන්ධයෙන් හැබැයි සරුවචනාන්තය කොටිස් ස්වාමීන් වහන්සේ විස්තරයේ ඉන්නේ ඇහැට රූපයක් දකින අවස්ථාව වශයෙන්. කායේච පොට්පත් කායේච පටිච්ච පොට්ටබ්බේච uppajjati චක්කුංච පටිච්ච රූපේච uppajjati චක්කු විඥානං කියෝගේ කායේච පටිච්ච පොට්ටප්පේච uppajjati කාය විඥානං කියලා කියනවා. අපි මේ කයේ තියෙනවා සංවේදී ගතියක් ඒකට කියනවා ප්‍රසාද රූපේ කියලා. ඒ කය කයේ ඒ දෙයට මොකක් හරි ගැටිච්ච ගමන් මේ ගැටුනේ අහසවල දෙය ඒක උණුසුම් මැච්ච සිසිල සත්‍ය ගුරුසු දෙයක් සිවුම් දෙයක් කියලා ඒ කයට අල්ලන්න පුළුවන්. ඒක කෙස්වල නෑ, දත්වල නෑ, නියවල නෑ. නමුත් අනික හැම තැනකදීම පිට පරිසරයේ තියෙනවා මේ පෘෂ්ඨයේ තියෙනවා ආරක්ෂාව සහ ගොදුරු සෙවීම සම්බන්ධයෙන් පැවැත්මට අවශ්‍ය කරන දෙයක්. ඒ නිසා කය මොනවාරි වැදුනොත් ඒ වැදිච්ච දේ පිළිබඳව වෙන දෙයකින් වෙන්කොට දැන ගැනීම හැකියාවක් කයට තියෙනවා. උදාහරණයක් වශයෙන් කියනවා නම් ඇහැට තියෙන වර්ණ රූප වෙන්කොට දැනගන්න මේක මේක කා මේක නිල් මේක රතු මේක දුර මේක ළඟ කියලා කියන්නේ. නමුත් ඒ වර්ණ රූපේ කනට වැදුනට කනේ නෑ ඒ සංවේදී භාවය. නාසෙත් නෑ දිවෙත් නෑ කයිත් නෑ. ඒක ශබ්ද වලට කන්බරේ තියෙන විශේෂ සංවේදී භාවය. ඒක සංගීත රාගයක්ද බැනිල්ලක්ද ස්ත්‍රීද පුරුෂද එන සද්දයක්ද යන සද්දයක්ද කියලා දැනගන්න. මොකද ඒක ඇහි නෑ. ඇහැටේ ශබ්ද වැටුණට ගන්න බෑ. නාසයේ තියෙන ගඳ සුවඳට විශේෂ ඒකට කියන්නේ ප්‍රසාද රූප කියලා සංවේදී බව කියලා දිවේ තියෙන රස නහර ඒවා දුනු මිරිස් රසවල වෙන්කොට හඳුනන මේ වගේම එකක් තියෙනවා කයේ ප්‍රසාද රූපයක් අනේ ප්‍රසාද රූපය ස්පර්ශය අල්ලන නමුත් මේ කයේ මෙච්චර සංවේදී වුණාට බාහිර ප්‍රසාද රූපයකින් කිසි කවුනේ නැත්නම් කයට දැනීමක් ලබන්න බෑ. ඒ වගේම තමයි කයට ප්‍රසාද රූපයක් දනවන්න වර්ණ රූපෙට බෑ. ශබ්ද රූපෙට බෑ. ගන්ධයට බෑ. රසට බෑ. පොට්ටබ්බෙට පමණයි පුළුවන්. ඒ පොට්ටබ්බ කියලා ඇහැට වැදුනට කනට වැදුනට එව්වට හරියන්නේ නැහැ. ඒක කයට පොට්ටබ්බ. ඒ කියන්නේ ඝන දෙයක්, හැප්පෙන දෙයක්. පොට්ටබ්බ කියලා කියන්නේ ස්පර්ශ වෙන වස්තුවක්. මෙන්න මේ දෙක හරීම අත්‍යන්ත වස්තු දෙකක්. කයයි පොට්ටබ්බයයි දෙක එකතු වෙච්ච වෙලාවක තමයි දැනීම මොලේ අපි කියන්නේ හිත කයට යෙදවිලා මේ දේ මම විඳිනවා කියලා කිව්ත් වෙන්නේ. ඒ වෙලාවේදී හිත ඇහි තිබුණොත් කනේ මොන වැදුනක් තේරෙන්නේ අපිට. ඒ වෙලාවේදී හිත කනේ තිබුණොත් කාය විඥානේ බාටපත් ලැබුණොත් ඒ වෙලාවේ කය වැදුන දේවල් අපිට තේරෙන්නේ නාසයට දිවට ගියාට කයට තේරෙන නිසා කය තියෙන්න ඕනේ පණ ඇති කයත් ස්පර්ශ ඒ කියන්නේ සංවේදී බව බාහිර වස්තු කැලමකට වදින්න. වදිනකොට අවධානය සම්පූර්ණයෙන්ම කයේ තියෙනවා. එතකොට කාය විඥානේ පහළ වෙනවා. මේ තුන කයත් අවදිතාකල් අර පොට්ටබ්බය නිතරම අපි කිචිකාවමින් අපිට ස්පර්ශය දෙමින් ඉන්න තාකයි හිතත් නන්නතර නොවි තිබුණොත් ධිකටම ස්පර්ශය සිද්ධ වෙනවා. කය පොට්ටබ්බේ දැන ගැනීම සිද්ධ වෙනවා. එනිසා ඒක ඉතාමත්ම මේ එකලසක් ඇතන තියෙනවා. ඒ වෙලාවේ රූප පේන්නේ නැහැ අපිට ශබ්ද ඇහෙන්නේ නැහැ අපිට ගඳ දැනෙන්නේ නැහැ රස දැනෙන්නේ නැහැ කයේ තියෙන්නේ රූප පේන වෙලාවට කවදාකවත් කයට බෑ මේ සංවේදී භාවය ගන්න. ශබ්ද අහන වෙලාවට බෑ. නමුත් අපි ඒක දන්නේ නැහැ. අපි දන්නේ රූප බලමින් ශබ්ද අහන්න පුළුවන්, රූප බලමින් ගඳ බලන්න පුළුවන්, රස බලන්න පුළුවන්, පහස ලබන්න පුළුවන් කියලා. නමුත් අපි මේ ප්‍රශ්න සාකච්ඡා කරන්නේ ගියා ආනාපානිය වගේ එක තැනට හිත තියාගත්තම ශබ්ද අහනවා කියන්නේ මහා කරදරයක්. රූප බලනවා කියන්නේ මහා කරදරයක්. මොකද මේකට හෙල්ලුම් කරන්න නැතුව රූප බලන්න බෑ. අන්නේ විදිහට ඊටාම එකක් දිගේ විශේෂඥතාවයේ දියුණු කරන යනකොට පේනවා මේ එල්ල එක දිගට කයෙමයි තියෙන්නේ පොට්ටබ්බ රූපෙමයි ටික පවතින්නේ මේක දිගට පවත්නවා කියලා කියන්නේ මහා ලොකු එකලසක්. අන්නේ එකලස පවත්නකොට තේරෙනවා මේක දිගේ පවතින එක නෙවෙයි අභාවිත මනසේ ඇති. අභාවිත මනස රූපෙට, ශබ්දෙට, ගන්ධෙට, රසෙට, ඇහැට, කනට, දිවට, නාසයට ඒ පිස්සු අඳුරේ කොගේ පැන පැන පැන පැන යනවා. නමුත් ඒක තැනකට ගත්තයි කියලා කියන්නේ කයත් පොට්ටබ රූපයත් හිතත් එකලස්සලා ගොනුවට යනවා. කින්න සංගති පස්සෝ මේ තින එකට ගමන් කරන තාකල් ස්පර්ශ සිද්ධ වෙනවා ස්පර්ශය තියෙනවනම් විතරමයි වින්දනයක් ලැබෙන්නේ උදාහරණයක් වශයෙන් අපි කයි ආශස් ප්‍රසවාස ඇවිල්ලා හැප්පෙන වෙලාවේදී මේ සිසිලස මේ උණුසුම මේ පිරිමැදින ගතිය මේ දිග ගතිය මේ කෙටි ගතිය කියලා ඒකේ විඳීම පවතින තාකල් කවදාකවත් ඒ හිතට බලන රූපේ කහපාට නිල් පාට දැක ගන්න පුළුවන් කමක් නැහැ. කණ්ඩ ඇහෙන ශබ්දවල ස්ත්‍රී පුරුෂ ගති අනේන ගති සුභාසුභ ගති දැක ගන්න පුළුවන් කමක් නැහැ. නාසය අකර්මණ්‍ය වෙලා, දිව අකර්මණ්‍ය වෙලා කායයට පොට්ටම්බේ, ඒ කියන්නේ නාසිකාග්‍රේ මුස්මරල්ල වදිනවා. හිත තියෙන එතනමයි, සතිය පිටලා තියෙන එතනමයි, විතක්කේ තියෙන එතනමයි, මානසිකාරය තියෙන එතනමයි චේතනාවත් එතනමයි අවශ්‍ය නම් ආන්නේම ඉන්නකොට විතරක් තහසේ වදින හුස්මේ උණුසුම් සිසිල් ගස විඳින්න පුළුවන්. දිග සිටි බව විඳින්න පුළුවන්. විඳිනවා නෙවෙයි විඳින්න වෙනවා. වෙන කප්පයක. හිත තියෙන කොතනද එතන තියෙන විඳින විතරයි අපි ලබන්නේ. මේක නමුත් දැනෙන්නේ ඒකමයි කියන්නේ මේ ආචාර්යවරු ආගත් එකක් එකම දේ චිත්තක්ෂණ හතරක්වත් පදුනොත් විතරලු ඒක දැනුණ බව දන්නේ. එක චිත්තක්ෂණයට වැටලා ගියාට මතකෙට යන්නේ. චිත්තක්ෂණ දෙකක් ගියාට මතකෙට යන්නේ. තුනක් ගියාට මතකෙට යන්නේ. අන්න ඒ ඒකේදී හතරෙනි චිත්තක්ෂණයක් වැදුනොත් විතරක් ඒකේ ගලේ කෙටුවාගේ ලකුණක් හිටිනවා මතකෙට යනවා. ආන්නේ විදියට සතිය ඉස්සල්ලාම අපේ මේ වෙන කතාවකට බහලා කතිය විරණ ගියාට එක චිත්තක්ෂණයක සතිය හිටියට සතිය පිහිටිය කියලා දන්නෙත් නැහැ පිහිටුගේ ගුණාගුණ කියන්නත් බෑ දැනුමකුත් නැහැ ඊගා චිත්තක්ෂණෙත් නැහැ ඊගා චිත්තක්ෂණ චිත්තක හතර භාග්‍යයන් පස්සේ තමයි ඒ තමයි රූපයක් නම් බලන්නේ රූපේ කහාද නිල්ද රතුද රවුම්ද වේගය යන්නේ එකක්ද ඈතට එන්නේ එකක්ද කියලා සතහන ආකාර දැනගන්න පුළුවන් වෙනවා සද්දෙකුත් නිතර දිගට වැදුනොත් විතරයි අපට ඒකේ ගුණාගුණ මතකයක් තියෙන්නේ. ආශ්වාස ප්‍රශ්වාසයේ මේ ආශ්වාස ප්‍රශ්වාසනේ චිත්තක්ෂණ තුන හතරක් ගියොත් විතරයි මතකෙ තියෙන්නේ. ඒ නිසා චිත්තක්ෂර තුන හතරක් එක දිගට පවත්වාගෙන ඉන්නේ ආසාවෙන් ගුරුවරු කියනවා හුස්ම ගන්නකොට ඒ හුස්මේ දැනෙන දේ වැටෙන දේට ලොකු එළියක් දීලා බලන්න කියලා. අවධානය දීලා බලන්න. ඒ කියන්නේ අපි එක දිගටම ගන්න හුස්මේ හෝ පිට ගන්න හුස්මේ හිත පවත්නවා. එතකොට විතක්කය එකම අරමුණටමයි නැතිනේ. ඒක පෝෂණය කිරීම සඳහා, දියුණු කිරීම සඳහා, කලපිරීම සඳහා කියන මෙනෙහි කරන්නේ කියලා. ඇතුළේනවා ඇතුළේනවා ඇතුළේනවා නැත්නම් ඇතුළේනවා කියලා මෙනෙහි කරනකොට ඇතුළේන හුස්ම මෙන්න මේ වින්දනය කියනවා. උණුසුම් ගතියක් වෙනවා සීතල ගතියක් වෙනවා පිරිමදින ගතියක් වෙනවා පුපුරු ගන්න ගතියක් වෙනවා එපා ගතියක් තියෙනවා ඕන ගතියක් එනවා සම්නම්බුකාර ගතියක් තියෙනවා අවනම්බුවක් එනවා මොන්නම හරි වින්දනයක් අරමුණකට හිත ගියොත් අනිවාර්යම තියෙනවා ඒක කියන්නේ බැලුවොත් පේනවා කියන එකයි ඒ බැලීම මෙතන කයෙන් සිද්ධ වෙන නිසා කය දැනීම කියලා ගන්නේ දැනීමට අවශ්‍ය අඩුම කඩුම සම්පාදනය කර ගැනීම සඳහා තමයි අපි අන් දෙක වරන්නේ කන් දෙක අතර රද්ද නැත්නකට යන්නේ ගන්න බලන්නේ නැත්තේ රස බලන්නේ නැත්තේ කයටම හිත යොදාන ඉවලා මුළු ඉරියව්වට හිත යොදලා ඒක හුස්මට ගන්න හුස්ම ගන්න හරියට හැපෙන තැන කියලා මේ ඇතුල් වෙන හුස්ම නම් එහිම සතිය පවතිනවා නම් මොකද්ද මම අත්දකින්නේ ඇතුල් වෙන හුස්ම කොහොමද පිට වෙන හුස්ම කොහොමද කියලා බලනකොට ඒ යම් කිසි විදිහකට කය පණ තියෙන කයක් හුස්ම ඇවිල්ලා පීරි ගෑවෙනවා පිළිබඳෙනවා එහිම හිත තියෙනවනම් චිත්තක්ෂණ තුන හතරක් තියෙනවනම් ඕන්න අපිට වර්තා වෙන්න පටන් අර ගන්නවා දිගින් දිගටම දිගින් දිගටම මේක උණුසුම මේක සිසිලස මේක නොදැන්න ගතිය මේක පිරිමැදීම මේක පුපුරු ගන්න ගතිය මේක යාන්තම් දැනනවා මේක ගොරෝසුර දැනනවා මේක ප්‍රියට දැනනවා අප්‍රියට දැනනවා ළඟ දැනනවා දුර දැනනවා 11 ආකාරයක් සර්වචනාසි දක්වලා තියෙනවා ඔය 11 ආකාරයෙන්ම දකින්නකම් අපිට කියන්න බෑ ආනපන දැක්කයි කියලා ඒක නිසා චිත්තක්ෂණ හතරක් තිබිලා බෑ චිත්තක්ෂණ හතරේ වූ අනන්ත පවත්තලා දැනෙන ආකාර 11ම දකින්නකම් දිගට පවත්නකොට අපි කියන සතිය හොඳයි සමාධිය හොඳයි යෝගාවචරය බොහොම හොඳයි කියලා. නමුත් අපි දන්න කොච්චර අමාරුද කියලා මේක. නමුත් ප්‍රපංචකතාවට වෙන පැත්තක් ගන්න. ඒ මොකද්ද? යම් කිසි විදියට කය විවෘතයි, කය සංවේදී, ආස්වාද ප්‍රසවාස කියන අරමුණේල වදිනවා. වෙන තැනක හිත අන්‍යවිත වෙලා නැහැ මම දැන් මෙතන කියලා උස්ම මෙහිට තියෙනවා. ඒක උඩට අපිට උණුසුම තේනවා, සීසලත තේනවා, දිගට යනවා. අන්නේ මේ අනකොට ඒ චිත්තක්ෂණයේ මගේ හිත තියෙන්නේ කයේ බව දැනගන්නේ විතක්කය මානසිකාරයේ දිහාට යෙදුනොත් තමයි අන්නේ මානසිකාරයේ යෙදවීම තමයි යෝගාවචරයේ පරම කෘත්‍යය එන්සයිතුම මෙනෙහි කරනවා නැත්නම් එතුමා හෝ එතුමේ මෙනෙහි කරනවා මෙනෙහි කරන මෙනෙහි පාත්‍රනකොට මගේ විතක්කේ තියෙන්නේ මෙහෙයුම තියෙන්නේ ආනාපානෙටමයි කියලා දැනගත්තාම විචාර බුද්ධියෙන් කියනවා මෙන්න ආස්වාසේ ලක්ෂණ මේකයි ප්‍රස්වාසේ ලක්ෂණ මේකයි පටන් ගන්නකොට ආස්වාද ප්‍රස්වාස දෙකේ වෙනස මේකයි විනාඩි 5ක් යනකොට මේකයි ආස්වාද ප්‍රස්වාස දෙක අතර ගැප් එක මේකයි ඔක්කොම අර විචාර බුද්ධියට එන්න පටන් ගන්නවා නමුත් මේ කායේච පටිච්ච පොට්ටබ්බේච uppajjati කාය විඥාන කින්න සංගති පස්සෝ ඒ ස්පර්ශයක් වෙනවනම් එතන විඳනයක් තියෙනවා යම් වේදේති තං විතක්කේති කියලා කියනවා. අපිට මේ වින්දනේ එනකොටම අපි ඒකට හිත නැංවීමේ අරමුණක් කරගන්නවා. උණුසුම්කම, සිසිල්කම, පිරිමැදෙන ගතිය, කම්පන ගතිය, චංචල ගතියට හිත නැංවීම කරන්න පුළුවන් වෙන්නේ අපිට ඒ වගේ මොනවා හරි පදනමක් තිබුණොත් තමයි. වේදනාවක් තිබුණොත් තමයි, වින්දනයක් තිබුණොත් තමයි ඒ දිහාවට විතක්කේ යොදන්න පුළුවන්. යම් විතක්කේති තම්පපංචේති ඒ වෙලාවේදී රූප වෙනකොට පේන්නේ ශබ්ද වුණට ඇහෙන්නේ නැහැ ගඳ නැහැ රස නැහැ දැන් මේ ආස්වාද ප්‍රසවාසයේ ගත්ත මේ අත්දැකීම තමයි අපි හතල රස බලන්නේ නමුත් මිනිස්සයා කියලා කියන්නේ ඒ වෙලාවේ ඇහැ අකර්මණ්‍යයි කන නාසය දිව හිත අකර්මණ්‍ය ඒවා පිළිබඳව අපිට වේදනාවක් දැනෙන්නේ නැහැ ඒක විතක්ක කරන්නත් බෑ කවදා පංච කරන්නේත් නැහැ එතන ඒකත් එක්ක අපි මේ ඇසුර පවත්තන්න යන්නේ ඒ නිසා යමක් විතක්ක කෙරුවොත් යමකට හිත නැංගුවොත් හිත නැංගවනවා හෝ නැංගුණොත් ඒක විතරමයි අපට highlight වෙන්නේ ඒකමයි අපි දිගට දිගට දිගට දිගට හැප්පෙන්න පටන් ගන්න. රස බලන්න පටන් ගන්න. අර්ථකථන දෙන්න පටන් ගන්න. විග්‍රහ කරන්න පටන් ගන්න. මගේ කියා ගන්න. උඹේ කියා ගන්න. රණ්ඩු කරන්නේ. සේර මෙන්න මේ විතක්කේ මත. ඒ නිසා විතක්කේ කියලා කියන්නේ පොට්ට chance එකක්. කොයි අතේ අයිද කියන්න බෑ. සත්‍යවන්ත කෙනා විතරක් එක එක තැනක පවත්තලා ඒක පොඩ්ඩක් කීකරු කරන්න හැදුවට නුතු නුපුහුණු මනසක් ඇති මනුෂයාට කොතනද විතක්කේ තියෙන්නේ කියලා දන්නේ නෑ. හැබැයි විතක්ක කරන එක ප්‍රපංච කරන එක නම් අනිවාර්යයෙන්ම සිදු වෙන දෙයක්. අපි ඒක කියන්නේ සාමාන්‍යයෙන් ගැමි ප්‍රස්තාවකට ලක්පත් කරගත්තොත් හිත ගිය තැන ආදර රජ මාලිගාව සෑදී. තමයි යමක් මේක මගේ කියා ගත්තනම් ඔක්කොම බලනකොට හිත ගියා නම් එතන ඊට පස්සේ අපි තොරන් ගන්න පටන් ගන්නවා. ඒක ඉතින් දිගින් දිගට දිගින් දිගට අපි මේ හැත් බඩිය වර්ධනය කරන හැබැයි ඒක තේරීම නිසා තව ගොඩාක් දේවල් අමතක වෙච්ච බවවත් මොකක්වත් අපිට මතක නැහැ. ඒකට අපි ආකර්ෂණය වෙච්ච ගම ඒක දිගේම ප්‍රපංච කරන්න පටන් ගන්නවා. ඒක දිගේකින් කල්පනාකට වැටෙනවා. ඊට පස්සේ තව දුරටත් ඒ පුද්ගලයා වර්තමානයේ නෙවෙයි හිතපවතින අර දැකපු දේ පිළිබඳ කල්පනාවට තමයි වැටෙන්නේ. ආනාපානි කරගෙන යනකොටත් අපි හරියට කල්පනාවට වැටෙනවා. ආනාපානි හරියට කල්පනාවට වැටෙනවා. වැරදුනක් කල්පනාවට වැටෙනවා. හද්දයක් ආවත් කල්පනාවට වැටෙනවා. හිතවිල්ලක් ආවත් කල්පනාවට වැටෙනවා. මොකද මතුවෙලා ඇවිල්ලා අපි කිචි කවන්නේ මොකද්ද? කුප්පන්නේ මොකද්ද? අපි උනන්දු කරන්නේ මොකද්ද? ඒක දිගේම ඇදිලා යන එක තමයි හිතේ නන්නත්තර ගතිය, නොසන්දාල ගතිය. ඒක නිසා විතක්කය මොකද්ද? ඒක දිගේ ප්‍රපංච කරගෙන යනවා. අන්තිමට ගිහිල්ලා ඒ ප්‍රපංචය අපිව වහලා ගන්න. එතකොට අපිට වර්තමානයේ හිත නැහැ පිට ගියයි කියලා දැනගන්න පුළුවන්. සර්වඥාන්ත උත්සාහ කරන්නේ නොපුහුණු මනස මේ විදිහට පුරුද්දට වැටලා ඔහේ ප්‍රපංච කරගෙන නැත්තම් ඒක දිගේ දොඩමළු වෙන්න උත්සාහ කෙරුවට මේ අහුවෙන දේ පමණයි දොඩමළු වෙන්නේ. ඔත අහුවෙච්ච නැති ගොඩක් දේවල් තියෙනවා. ඒ නිසා මේ අහුවෙච්ච දේ තුලම සත්‍ය තියෙනවද කියන්න බෑ. ඉදිරිපත් වෙච්ච දේ තුලම සත්‍ය තියෙනවා කියන බැරි නිසා ඕක 100 100ක්ම බාර ගන්න එපා. ඕක අහම්බයක් බවක්. ඊගාදාසේ මේ අන්දමින් විද්‍යුත් ඔයිටේ වෙනස් දෙයක් ලබන්න පුළුවන් කියන විපරිණාම ස්වරූපේ දෙන නිසා ඔය සියල් දැකපු දේ මම දැක්කා මේක මගේ මේකමයි සත්‍ය අනික්කවා බොරුයි කියන දැඩි මතයකට එන්න බෑ. ආවොත් බොහෝ විට වර්ධිනවා. ඒ සානේ පාලියෙන් කියන්නේ ඉද මේව සත්‍යම් ඕගමඤ්ඤ. මෙයමයි සත්‍යය අනික් සියල්ල බොරුයි කියන්නේ. ඉතින් මේ ප්‍රපංච කිරිල්ල මිනිස්යා තුළ සාජාසෙමෙන එකක්. ඒක මේ කවුරක්වත් කියලා දෙන්න ඕනේ කටු ගහේ කටු උල් කරන්න කවුරක්වත් ඕනේ නැහැ. ගහ හැරෙනකොට කට්ට උල් වෙනවා. ඒ හැටි. ඒකේ අපිට තියෙන මේ ප්‍රපංච කරන දේවල් පිළිබඳව පශ්චාත්තාප වෙන්නේ නැතුව ප්‍රපංච වලට ප්‍රේම කරන්නේ නැතුව මේක මේ අබ්බැහියට වෙන දෙයක් බවත් මේක මගේ නෙවෙන බවත් මේක මම නොවන බවත් මේක මගේ ආත්මය නොවන බවත් අනුන්ගේ දෙයක් වගේ බලන්න මේ ප්‍රපංච පිළිබඳව අතිදහමනය කරන්නත් එපා ප්‍රපංච පිළිබඳව පසුබෑමකට ලක් වෙන්නත් එපා මොන දේ දුන්නත් ඒක මත මෙයා වාචාල වෙන බව දොඩමළු වෙන බව කතා කරන්න හැදෙන බවත් මේ නිසා ඊගාටන චිත්තක්ෂණයට අපි විවෘත නැති බවත් ඒ ගත්ත දේ මගේ කියාගෙන ඒකේ තරංග වෙන බවත් තේරුම් ගත්තොත් සෑම ප්‍රපංචයක්ම ප්‍රමාදයට හේතුවක් බව තේරෙනවා. නමුත් මේක නතර කරන්න බැරි නිසා ප්‍රපංච වෙනකොට මේක සත්‍ය නෙවෙයි මේක ප්‍රපංචයක් වශයෙන්. ඒක දිහා බලන්න පුළුවන් නම් ඒකට අපි කියනවා තමන්ගේම දේ අනුන්ගේ දෙයක් විශ්ව බලනික කියලා. මේ විදිහට ප්‍රපංචයකට මේ ලෝකේ ගොඩාක් දේවල් එක චිත්තක්ෂණයක විචල්්‍ය සාධක තියේදී කොයි එකටද හිත යන්නේ කියලා දන්නේ නැහැ පුතග්ජනයා. භාවනා නොකරන කෙනායි. නමුත් යම් කිසි කෙනෙක් තොගයක් දීපුවාම කොයි එකටද බැඳෙන්නේ කියන එක කර්මානුරූප විනිශ්චය වෙලා තියෙන්නේ. එයාගේ පුරුදු අනුව විනිශ්චය වෙලා තියෙන්නේ. එයා දරන පාට දැනුම අනුව විනිශ්චය වෙලා තියෙන්නේ. එයාගේ තර්ක අනුව විනිශ්චය වෙලා තියෙන්නේ. එයාගේ දෘෂ්ටි අනුව විනිශ්චය වෙලා තියෙන්නේ. නමුත් මේ පුද්ගලයා ඒ රුචිය, ඒ දැනුම ඒ තර්කේ ඒ දෘෂ්ටිගත එකන කියන්නේ මම ගත්ත හේතු කර්ම සාහිත්‍ය ඒ නිසා මේ මම ප්‍රපංච කරන්නේ සත්‍ය තුල ඇත්ත තුල වෙච්ච දේ තුල කියලා තහවුරු කරන්න හදනවා බුදුසජාණන්සේ පැහැදිලිවම කියනවා ඒ පුද්ගලයා තමන්ගේ දරුවගේ ಗುಣ කියන අම්මා කෙනෙක් වගේ තාත්තා කෙනෙක් වගේ දරුවගේ සුද්ධ කරන්න හදනවා වුණොට ඒ පුද්ගලයා ඒක දිහා විවේචනාත්මකව මධ්‍යස්ථව බලන්න පුරුදු නැත්නම් කවදාවත් සත්‍යයට ලං වෙන්න බෑ මධ්‍ය ප්‍රතිපදාවට යන්න බෑ සමබර භාවයකට යන්න බෑ උපේක්ෂාවට යන්න බෑ ඒ නිසා අපි මේ ළඟ අපි ළඟට එන ප්‍රපංච ප්‍රපංච වශයෙන් අවබෝධ කිරීම කරොත් හරහා යන්න පුළුවන් නම් විනිවිද දකින්න පුළුවන් ඒක නිසා අපිට පුළුවන් අපි අදහසක් ආස්වාස් ප්‍රසවාස භාවනා කරනාට අපේ හිත හිතවිලකට වැටුණා හිතලට වැඩි වෙලා යම් ආකාරයක හිතවිලි වගේක් අපිට එන්න පටන් ගන්නවා රාග නිශ්චිත ද්වේෂ මිශ්‍රිත, මොහ මිශ්‍රිත. හොඳට ඒ හිතවිල්ල දිහා බලන් හිටියොත් ඒ හිතවිල්ල සම්පූර්ණම හම්බයක් නෙවෙයි. එක්කෝ ඊට කලින් මම මේකට රුචියක් දක්වලා තියෙනවා. එක්කෝ ඒක මට කවුරු හරි කියලා දෙනවා මේක සුබයි, මංගලයි, ධාර්මිකයි කියලා. එහෙම නැත්නම් සද්ධාවෙන් බාර ගන්න කියනවා. තර්කයෙන් බාර ගන්න කියනවා. එහෙම නැත්නම් ඒක දෘෂ්ටියක් වෙලා තියෙනවා. අපිට නැවත නැවත කල්පනාට වැටෙන්නේ මෙන්න මේ කාරණා පහට සම්බන්ධ දේවල් පමණයි කියලා සරුවචන්ත අපිට සාතිකයක් දෙනවා. සද්ධාව, රුචිය, අනුස්සවේ කියලා කියන ගුරුතුන්ගෙන් අහපු දේවල්, තර්ක විතක්ක සහ දෘෂ්ටි. ඉතින් මේ විත මේ ප්‍රපංච දිහා බලාන සිටින්නේ. පයිකන්ට ප්‍රතික්ෂේප කරන්නේ නැහැ. ප්‍රපංච බෝ කරන්නේ නැහැ. එනේන ප්‍රපංචේ දිහා බලානින්න පුළුවන් නම් මමයා මොකාද කියන එක. මම මේ වෙනකොට මොන විදිහට தত্ত্বගත වෙච්ච කෙනෙක්ද කියන එක එවනත්තම් මම මොන නූලෙන්ද රූපද නටවන්නේ නූල් නූල් සූත්‍රයෙන් නටවන්නේ මොන නූලෙන්ද නටන්නේ කියලා අල්ලගන්න පුළුවන් අපිට බැරි අන්නේ මම කවුද කියන හැඟීමෙන් මේ ප්‍රපංච දිහා අතිදහවණයටත් නොඇති පසුබෑමකටත් නොඇති එන තාලෙන් බලන්න බැරිකම අපිට තියෙනවා අපිට කුරුක්කටිවත් අත දාගන්න බෑ තක්කු මුක්කු භාවනා කරනකොට ඇහැ කරන ගණිතය නතර කරගන්න. මොකද ඒක සංකීර්ණ වැඩි නිසා. කනේ ගණිතය ටිකක් නතර වෙන්න ආරිනවා. ශබ්ද නැත්නම්කට යනවා. නාසය දිවයි වැඩ නොකරන තත්ත්වයටපත් කරනවා. පත් කරලා කයේ එන නඩු ටික විතරක්. කයේ එන ප්‍රශ්න ටික විතරක් හොඳට බලංජ කරනවා මේ එක එකක් එනකොට කොහොමද මම ප්‍රතික්‍රියා කරන්නේ කොහොමද මේක හිතිවිසෙන් ප්‍රතික්‍රියා කරන්නේ කොහොමද කායික වේදනාව වශයෙන් ප්‍රතික්ෂේප කරන්නේ ප්‍රතික්‍රියා කරන්නේ අන්නේ ප්‍රතික්‍රියා සෑම එකක් තියාම කිසිම අතිදහවණකින් තොරව කිසිම පසුබෑමකින් තොරව පරිේශණයක තියෙන අමුද්‍රව්‍ය ටිකක් වගේ අනුන්ගේ දෙයක් වගේ බලන්න පුළුවන් නම් ඒ පුද්ගලයා තුළ ප්‍රපංචය මතින් රාගයක් හෝ ද්වේෂයක් හෝ මොහයක් පහළ වෙන විදිහක් නැහැ. ඒක තමයි ගැඹුරටම ගෙනියන්න හදන්නේ භාවනාවේදී මේ කය ඉන්ද්‍රයන් කියනවා එහෙම ඒ විචල්්‍ය සාධක ඉස්තිර කරන හිර කරන. හිර කරලා මනෝද්වාරයට එන ඔක්කොම අරමුණ දිහා කිසිම වග විභාගකින් තොරව හරි වැරද්දකින් තොරව පූර්ව නිගමනකින් තොරව අනුන්ගේ දෙයක් වගේ බලාහනි කිල්ල තමයි ඒ කායන පස්සනා කොටස සමතික්‍රමණය කරපු විනිවිද කිය යෝගාවචරයට හම්බෙන ඊගා අවස්ථාව. ඉතින් මේකෙදී ආලෝකයක් දැක්කොත් සතුට වෙන්නත් අන්ධකාරයක් දැම්මොත් කනගාටු වෙන්නත් සැප වේදනාවක් ආවොත් සතුට වෙන්නත් දුක් වේදනාවක් ආවොත් කනගාටු වෙන්නත් ආදි වශයෙන් අර පරණ පුරුදු සම්මුතිය අපේ තියෙන මතිමතාන්තර මෙතින්දි ක්‍රියාත්මක වෙන්න පටන් අරගත්තොත් ප්‍රපංචමත ප්‍රපංච කරනවා මිස මේක ප්‍රපංචයක් වශයෙන් බැලීමේ හැකියාව නැතිලා යනවා. අන්න ඒතරදී සර්වඥාන්ත සඳහන් කරන්නේ නිතරම මදමාවතේ යන්න මේ එකකවත් සත්‍යක් නැහැ. මේ එකකවත් හරි වැරදි නැහැ. මේකකවත් සුභ අසුභ නැහැ. මේකකව ධර්ම ධර්ම නෑ ඒ නිසා මේක ධර්මතාවයක් විදියට නැත්නම් ධම්මේ ධම්මානුපස්සී කියලා කියන්නේ ධර්මයන්ගේ ධර්මතාවයක් වශයෙන් බලන්න පුළුවන්කමක් තියෙනවනම් ඒකට ලොකු සම්‍යක් දෘෂ්ටියක් අවශ්‍යයි ලොකු පරිත්‍යාගයක් අවශ්‍යයි ලොකු කැපකිරීමක් අවශ්‍යයි ලොකු ඉවසීමක් අවශ්‍යයි අන්නේම බලනකොට අපි මේකට බැස්සේ යම් ශ්‍රද්ධාවක් ඉන්නවා බුදුන් කෙරේ ධර්ම කෙරේ සංඝයා කෙරේ ශ්‍රද්ධාවකින් නම් අන්නේ ශ්‍රද්ධාව අල්ලලා බලන්න පුළුවන් විදිහේ බැස ගන්නාසුළු ශ්‍රද්ධාවක් පාඩපත් වෙනවා මෙන්න මෙවැනි ක්‍රමයකින් මිස කවදාක සත්‍ය දකින්න බෑ මෙයයි සත්‍ය කියලා සත්‍ය දිහා බැලුවොත් ඒක හොරාගයක් මගේ පේන හිල්ලක් තමයි අම්මා කෙනෙක් තමගේ දරුවා සුද්ධ කරන්න හදනවා වගේ වැඩක් තමයි ඒසමක සත්‍ය වෙන්න පුළුවන් නැති වෙන්න පුළුවන් ඒ නිසා කිසිසේත්ම වරද කරන්නේ නැතුව බලාන ඉන්නගත්තු සද්ධාව භාවනාවේදී ප්‍රපංච ධර්ම වලට යනකොට හොඳ මුල්බසගත සද්ධාාවක් වෙලා ඒ සඳහා ක්‍රමසහවිදි තමන තේරෙන්න පටන් ගන්නවා. ඒ වගේම අපි මේ දෙයක් කරන්න සෑහෙන වීර්යයක් අවශ්‍යයි අපිට. එනේන අරමුණ මෙනෙහි කරලා පරියන්ක බැලන තාක්මකට ගිහිල්ලා මෙනෙහි කරලා එදිනදා වැඩ බොහොම නැවතිල්ල කරලා ලොකු වීර්යයකින් තමයි අපි මේ අනවශ්‍ය විචල්්‍ය සාධක සාතික කරගෙන එකක් දිහාවට එකවරකට එකක් දිහාට හිත යොදා බලාගෙන ඉඳ ගියාම ඒ පුද්ගලයාට ඒ දේවල් වල තියෙන මේ ආශේ පාවෙන බලාහුළු වගේ ස්ථිරත්වයක් නැති බව හුදු ප්‍රපංච බව තේරෙනකොට අර යොදපු ශක්තියට පුදුමාකාර අදිෂ්ඨාන ශක්තියක් එන්න පටන් ගන්නවා. කවදාකවත් ලෝකෙ මොනම දෙයකට නැති විදිහ අබ්බැහියක් එන්න පටන් ගන්නවා. වර්තමාන මොහොතේ හිත පවත්වන එක තමයි ලොකුම ලොකු දේ. ඒක සඳහා යුදයට ගිය යුදසබල ලේ දැක්කට පස්සේ වීරත්වයකටපත් වෙනවා වගේ අර වීරිය ආරම්භ ධාතු තිබුණු වීරිය නික්කම ධාතු කියන ගත්ත දේ අතනාරින පුදුමාකාර වීර්යයක් වඩපත් වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ වීර්ය පරිණාමයකට යනවා. ඒ පරිණාමයට යන්නේ මේ දකින දේ කිසිසේත්ම මේ ගත යුතු හරපද්ධතියක් නෑ ධර්මතාවයක් ප්‍රපංචයක් හුදු මනෝවිකාරයක් හිතලුවක් කියන පැත්තෙන් බලන්න බෑ මේ දෙයට ප්‍රේම කරලා. මේක මගේ කියන්නේ. ඒ නිසා මේක මම නෙවෙයි, මගේ නෙවෙයි, ආත්මේ නෙවෙයි කියලා කියලා බලන්න ලොකු වීර්යයක් අවශ්‍යයි. ඒ වගේම නීවර ධර්මයන්ගෙන් තොර කරලා අරමුණක් ආනපාන කියන්නකො සක්මන කියන්නේ ඒක මතු කර ගන්නවට වැඩි විශාල සතියක් ලොකු අප්‍රමාදයක් ඕනේ එනේ ප්‍රපංච ධර්ම එන්නකොටම වෙස්සලා ගන්න දෙන්නේ නැතුව එන්න විදිහටම බලන්න. අපි සාමාන්‍යයෙන් කියනවා යකඩ රත් වෙච්ච වෙලාවේ කලන්න ඕනේ. සීතල උනාට පස්සේ දැලුව පුපුර ගන්න. ඒ වගේ තමයි අරමුණ එන්නකොටම කෙලසිලා නැහැ. එන්නකොටම එළඹ සිටියෙන් බැලුවොත් අරමුණු වෙස් ගැනීම ඉස්සර වෙලා අපිට දැක් ගන්න පුළුවන් වෙනකොට ඒක ඇති හැටි දැක් ගන්න පුළුවන්. යථා භූත දැක් ගන්න පුළුවන්. ඒකට අපි ආලවට්ටම් කරලා නැහැ. හැඳුම් අඳලා නැහැ. එන තාලෙට බලන්න. පහු වෙනකොට අනිවාර්යයෙන්ම අපේ ශ්‍රද්ධාව නිසා, රුචිය නිසා, අනුස්සය නිසා, තාක්කේ නිසා, දෘෂ්ටි නිසා අපි දකින්න දේ වෙස්පර් වෙනවා. අන්නේම වෙස්පර්ලෙන එක පමාව වශයෙන් වෙස්පර්ලෙන්න කලින් අරමුණ එන්නකොටම දැකීම ප්‍රකෘති බවත් ඒක සඳහා සාමාන්‍ය සතිය ඕන බැරි බවත් අතිවිශිෂ්ට සතියක් අවශ්‍ය බවත් නිසා ඒ වෙලාවට එන සතියට කියනවා සුපතිත්ත්‍ිත සතිය කියලා. මනාකොට පිටි සතිය. උදාහරණයක් වශයෙන් කියනවා අපි ආනාපානෙ පටන් ගන්න කෙනා ආනාපානෙ දකින්න ගොරෝසු පිටකොන්ද විතරයි. නමුත් ඒක සියුම් වෙද්දි අතනෑර බලන්නේ හිටියොත් මේ ගොරෝසුකම නෙවෙයි මේක පටන් ගන්න ඉතාම සියුම් තැනකින්. ඒ සියුම් තන ඉස්සර පුරුදු නෑ අපිට මොකද හිත සියුම් නැති නිසා. ඔය හුදුට සියුම් කරලා බලනකොට නැති තැනක ඉඳලා ආනාපානේ ආශ්වාස රැල්ල පටන් ගන්න හැටි පේනකොට අපිට පුදුමාකාර පෙරදක්මක් එනවා. පුදුමාකාර එකලසක් එනවා. කිසිම ශබ්දකින් බාධාවක් නැහැ. කයි කිසිම වේදනාවක් නැහැ. හිතවිල්ල අහල හත්වක පිටරයි. පේනවනම් මේ විදිහ ආනාපානෙ මතුවෙම දකින්න බෑ. ඊට පස්සේ ආනාපානේ ගොරෝසුට කියලා තුනී වේගන යනකොටත් ඈතට යන අසන්තරවද්‍යා බලා ඉන්න වගේ අන්තිම තිතට ආනාපාන දිගේ යන්න නම් අපේ හිත නන්නත්තර වෙලා බෑ. අන්දමන්ද වෙලා බෑ. ප්‍රපංච කරමින් බෑ. අරියත්වම හැප්පිට හැප්පියාගෙන netතර දීගෙන බලන්න. අන්න ඒ වෙලාවේදී පවතින සතිය ආධුනික සතියේ. ඒ සතිය අවශ්‍ය වෙනවා සුපතිච්ඡිත ගතිය. ගත්ත ගන්න දිගට ගෙනියන සතියක්. ඒ වගේම සමාධියේ අඩු ගන්න උපචාර සමාධියක් තියෙන්න ඕනේ දැනකට. එimhe දුවමින් පැනමින් යන සමාධියක් තිබිලා බෑ. උදාහරණයක් වශයෙන් කියනවා යෝගේ ඈතින් ඈතට යන බලාකුළු අස්සෙන් ඈතින් ඈතින් යන ආශාන්තරව දිහා බලන්න වටපිට බලමින් බෑ. ඒ දිහාවම අස් කරවිල වෙනකම් බලන්න. බලාගෙන ඉන්නකොට තමයි එන්නේ එන්නේ එන්නේ ටික තුනී වෙගෙන ගියාට එන්නේ එන්නේ එන්නේ සද්ද නැති වෙලා ගියා අපි හොඳටම දන්නවා ආසන්තරාවක් අහසේ නැති වෙන්නේ නැහැ ප්‍රදා එන හේතුකේ පත්‍රයේ ප්‍රධාන මේක තියෙන්නේ හෙඩ්ලයින් එක ආගන්තුරාවක් නැතුමයි කිය. කතා කරන්න තියෙන්නේ. ඒ උන්ට අපේ හිත කියනවා ඊට පස්සේ බලන්න බෑ. පේන්නේ නැහැ. ඒ මොකද ඒකට ඒ වෙනුවට වෙන දෙයක් අහන්න හරි වෙන දෙයකට කැමති. අන්න අපි ආනාපානෙ නැති වෙලා යනකොට තුනී වෙන නැති වෙන ආසන්තර අධ්‍යා බලනකොට හොඳට බලන්න හිටියොත් අර ගත්ත සතිය සුසර වෙන්න පටන් ගන්නවා. හොඳට ටියුන් වෙන්න පටන් ගන්නවා. සමාධියේ පුදුමාකාර පෙළගැස්මක් එන්න පටන් ගන්නවා. අපි ඔය මේ දවස්වල පාන්දරට හඳ පායන. ඉර නගිනවත් එක්ක හඳ බොඳ වෙන්න පටන් ගන්නවා. ඉතින් අපි කන්දාකුඩ නැගලා හොඳට රැය 4ට විතර පාන්දර හොඳට හඳ බැලුවොත් හොඳට පැය 30ක් වගේ කිරි හැක්කක් වගේ ලස්සනට හඳ දිවිසෙන. උදේ 6 වේගෙන එනකොට අර හඳ එන්නේ එන්නේ එන්නේ එන්නේ තුනී වෙලා දැනටත් තියෙනවා. නිකන් පොල්ලෝදයක් වගේ ඔහෙ තියෙනවා. කිසිම දිශනයක් නැහැ ප්‍රභාෂරයක් නැහැ. ඉතින් අපි හඳ දකින්නේ නැහැ. මට හඳ කියනවා ඇති මට ඔබ පේනවා කියන්නේ. හඳට අපිව පේනවා. අපිත් හොඳට බැලුවොත් හඳ පේනවා. මේ ආනාපානෙත් නැති වෙන අවස්ථාව වෙනද නැහැ කිව්වට මෙන්න මේ විදිහ මනාවකට පිටි සමාධියකින් බලනකොට පේන්න පටන් ගන්නවා. එතකොට ප්‍රඥාවක් කියනවා අපි දැක්කයි කියලා මෙතන මොකද්ද දැකලා තියෙන පිටකොන්ද විතරයි. ආරම්භය දැකලත් නැහැ, අවසානය දැකලත් නැහැ. ඒ නිසා අපි කොච්චර ගොරෝසුද කියනවනම් අපි ගොරෝසු දෙයින් ගොරෝසු දෙයට පැන පැන යනවා මිසක් එකක මුලමදාක දකින්නේ ආරම්භයේ පැවැත්ම සහ නැවැත්ම දකින්ද අපිට කිසිම ස්පාසුවක් තිබිලා නැහැ. ඒ තරම් අපි විවිධත්වයට අරමුණු මාරු කිරීමට ඉරියව් මාරු කිරීමට පෙළඹිලා තියෙනවා. අන්න ඒ විදිහට තුනී කරගෙන තුනී කරගෙන තුනී කරගෙන යනකොට අපිට පේනවා යම් අරමුණක් එනකොටම බලන්න පුළුවන් නම් ඒක කෙරෙහි අපි ආරූඪ කරන ඒක කෙරෙහි අපි ආරෝපණය කරන ආලවට්ට මොනවත් නැතුව බලන්න බලන්න බලන්න යථා භූත ඥාන දර්ශනය කියලා ඒකට කියන්නේ. භූත ධර්ම මහා භූත ධර්ම එනකොට එන තාලෙන් දකිනවා මිසක් මේක දැක්කා හොඳයි දැක්කා නරකයි දැක්කා දුබයි අසුබයි මේක භාවනා දුන වෙනවා මේක භාවනා හැලෙනවා අර සේරගෙන කරන ප්‍රපංච කරන්නේ ඇති හැටි දැකීමෙන් අපි වළක්වනවා නිසා යෝගාවචරය netතර දීලා අලිතු ඉපදිච්ච බලල් පැටියෙක් දෙක වගේ සම්පූර්ණ සියල්ල දක ගන්න සුළුව අරමුණක මුලමඳාක දකිනවනම් ඒ පුද්ගලයාට මේ මෙහෙම නොදැකීමේදී ඇස මායාවෙන් ඇති විවිධාකාර මති පහල කරන හැටි හරියටම අරමුණක මුලමඳ දිහා බලන්නේ හිටියොත් ඒ අරමුණේ රාගයක් හෝ ද්වේෂයක් හෝ මෝහයක් හෝ පහළ වෙන්න තියෙන අවස්ථාව මගාරවල අරමුණේ මුලමදාට බලනවා මිස මනාපමනාප දෙකට ඉඳ නොතබ ප්‍රපංච වලට ඉඳ නොතබ ඉදිරියට යන පුළුවන් බව බලනකොට රූපයක් දැක්කත් සද්දයක් අහුවත් ගඳක් බලුවත් රසක් බලුවත් හිතවිල්ලක් අවශ්‍යම සමානයි එහෙම නැති කෙනාට රූපේ කියන්නේ වෙනමම ලෝකයක්, ශබ්ද කියන්නේ වෙනමම ලෝකයක්, ගන්ධ කියන්නේ වෙනම ලෝකයක්, රස කියන්නේ වෙනම ලෝකයක්. ඒ නිසා ඒ පුද්ගලයා රසකාමී රූප, ශබ්ද, ගන්ධ, රස අනුවත සම්පූර්ණ ලෝකයක් හදනවා. නමුත් මේ ඔක්කොම මතුවෙන එකම ලක්ෂයකින් බවත්. පැතිරලා පිට පිට ආයතන වලට ගියාට පස්සේ වෙන වෙන ලෝක පාට ගිය බවත් සම්පූර්ණ අධිය පැත්තෙන් බලනකොට ඕ ඒකේන මූල ශක්තියට අවශ්‍ය නම් රූපයක් වශයෙන් පෙනී හිටින්න පුළුවන් අවශ්‍ය නම් සද්දයක් වශයෙන් පෙනී හිටින්න පුළුවන් අවශ්‍ය නම් ගන්ධයක් වශයෙන් පෙනී හිටින්න පුළුවන් ඕන විදිහට වෙස්පර්ලෙන්න පුළුවන් ඒ වෙස්පර්ලෙන්නේ බලන කෙනාගේ තකතිරුකම හැටියට තමයි ඒක නිසා භූත දිහා බලනවා කියලා කියන්නේ මම බලනවත් මට පෙන්නනවත් නෙවෙයි ඇති හැටි දැකීම ඒකට කියනවා යථා භූත ඥාන දර්ශනය කියලා එහෙම නැත්නම් මම වෙමි මම නොවේමි ආදි වශයෙන් භවාමි භවිෂාමි ආදි වශයෙන් මම යතුලින් බලන්න ගත්තොත් මේවට ආත්මයක් තියෙනවා මේවට සුභාසුභ තියෙනවා හරි වැරදි තියෙනවා හොඳ නරක තියෙනවා ඒ හොඳ නරක තියෙන තාක් කල් අපි හොඳට බැඳෙනවා තරහ නරකට විරුද්ධ තරහ එතකොට භව තණ්හාව හෝ විභව තණ්හාව අනිවාර්යම සිටේ තේරුම බේරුම තියනා තාක් කල් කාම තණ්හාව නැති වුණා භව තණ්හාවේ භව තණ්හාව වැඩි කරලා දෙනවා. ඔය වතුරට ගිහිල්ලා කිඹුලක් කිඹුලක් ආවට පස්සේ සමහරු ඇත්ත බේරෙනවා. කිඹුලා අතපොඩ කාලා කකුල බලලා කාලා බේරෙනවා. ඉතින් මිනිස්සුя දුවනකොට කිඹුලා කියනවලු මගෙන් බේරුණාට මගේ මගේ මල්ලි උඹලා ගෙදර ඉන්නවා එහෙන් බේරෙන්න බෑ කියලා. ඒසක් කිඹුලා වෙදකම් කරනකොට කිඹුලෙකුට කාලා වෙදකම් කරනකොට උඩුතිර ඇඳලා වෙද බැඳලා වෙදකම් කරනකොට හූණගෙන් භයානක තත්ත්වෙ ඉන්නේ කියලා. කිඹුලගේ මල්ලි තමයි වුණා. එදා කියනවා කිඹුල කාලා වෙදකම් කරනකොට උඩුතර බඳින්නේ කියලා. ඒ වගේ තමයි කාම තණ්හාව අපි නතර කරාට යහට භව තණ්හා විභව තණ්හා කිඹුලට හුනේ කා සමාන වුණාට කිඹුල කරපු හානියට සම්පූර්ණ මාරාන්තික විස බීජ දෙන්න පුළුවන්. ඒ නිසා අපි දන්නේ නැහැ අපේ සීලෙන් අපි විචිකම කෙලස් නතර කරාට තාමත් භාවනාවේදී සුභාසුභ බලන ගතිය තියෙනවා. හරි වැරදි බලන ගතිය තියෙනවා. ජයග්‍රහණ පරාජයන ගතිය තියෙනවා. ප්‍රතිඵල හොන ගතිය තියෙනවා. අපි නොදැනුවත්ව උදව් කරන බව තණ්හාවට හෝ විභව තණ්හාවට. ඒන දේ හරි මට දැන් ආලෝක පහළ වුණා. මට දැන් මේ මේ දේවල් ලැබුණා කියනකොට දැන නොදැන බව තණ්හාව පැත්තට අපි පොරක ආවඩ. ඊයේ තුන සමාධිය අද මට නැහැ. ඊයේ තරම් වෙලා මට ඉඳගෙන ඉන්න බැරි වුණා. ඊට ඉස්සෙල්මයි කකුලක් වේදනාව ආවා කියනකොට විභව තණ්හාව ඉන්න පටන් ගන්නවා. ඉතින් අපි හිතනවා මේක අභිවෘද්ධිය සඳහා අත්‍යවශ්‍යයි කියලා. අභිවෘද්ධිය සඳහා නෙවෙයි සංසාරේ සඳහා නම් අත්‍යවශ්‍යයි. මේක මේ විදිහටම මේ දුක විඳින්න ඕනේ නම් තේරුම් බේරුම් ගදී තියෙන්නේ. ප්‍රපංචකරණයක නතර වෙනවයි කියලා කියන්නේ පැමිණි දුක් පැණි රහයි කියලා අපේ කියන සිංහල ආප්තෝපදේශයට ආවදනිකයි. පැමිණි දුකේ ඉන්නේ අපිට පණිවිඩයක් කියන්නේ. ඒක මගේ හැරියයි කියලා කියන්නේ අපි දුක් සහිත සංසාරේ දීර්ඝ කාලයකට වාසනාව ලැබීම. පැමිණි දුක පැමිණි දුක වශයෙන් දැකගත්තොත් ඒකේ පැණිදහක් තියෙනවා. මොකද දුක පිළිබඳ අවබෝධයක් තියෙනවා. ඒ දුඟ දෙනෙක් කියන්නේ පැමිණි දුක් පැණිදහය ගැන දුප්පත්කමට, නෝන්ජල්කමට, බැරිකමට කියලා. ඒ වෙනකින් බුදුහාමුදුරුවෝ නෝන්ජලෙක් වෙන්න ඕනේ, බැරි කෙනෙක් වෙන්න ඕනේ, දුප්පතෙක් වෙන්න ඕනේ. උන්වහන්සේ කියන්නේ භාවනා කරනකොට පැමිණෙන සෑම දෙයකින්ම අපිට දුක්ඛ සත්‍ය පිළිබඳ පණිවිඩයක් තියෙනවා. මහසීසාරට ওই වටිනා පොත පරිවර්තනය කරනකොට කියනවා සෑම වෙලාවකම අලුත් විපස්සනා ඥානයක් ලැබෙනකොට ඊට චිත්තක් වෙනද කලින් නොවිදින ලද දුකක් වින්දාට පස්සේ තමයි විපස්සනා ඥානයක් ලැබෙන්නේ කියලා. අම්මා කෙනෙක් දක්නවන දරුවෙක් හම්බෙන්න ඉතලා කොච්චර ප්‍රසූත වේදනාවක් තියෙනවද කියලා. දැන් කට්ටිය කියාවි සිසේරියන් කරලා ගන්න පුළුවන් කියලා. නමුත් මාතෘ සේනයසේ ඉන්නේ නැහැ සිසිලෙන් කරපු බබාලට. ටෙස්ට් ටියුබ් බේබිස්ලාට. ඉන්නේ තාතමඹු අම්මලාට තමයි. ඒ මොකද ඒ හා සමාන දුකක් විඳපු නිසා ඒ දරුවා කෙරේ පුදුමාකාර ප්‍රේමයක් හටගන්නවා. ඒ වගේ තමයි හොඳ විපස්සනා ඥානයක් එන්නේ ඉස්සර වෙලා බරපතල තර්ජනයක් එන්නේ. බරපතල දුකක් එන්නේ. බරපතල චිත්ත පීඩාවක් එන්නේ. බරපතල ආත්මේ බිඳියාමක් වෙනවා. එහෙම කියන්නේ බලාපොරොත්තු සුන්වීමක් වෙනවා. එතෙන්දි නතර කරන මිනිස්යාගේ විතර නාස්තියක් මේ කොන්ජුමරයිසේෂන් කරන මේ කාම ලෝකේ වාසිත වෙන්නේ නැහැ. ඒක අපි දන්නේ නැති නිසා වේදනාවක් කරනකොට ඇඟ හරි පරි කරනවා. අමාරු වුණොත් ගුරුරයා මාරු කරනවා. භාවනා කරන මාරු කරනවා. කමඨහන මාරු කරනවා. බොහෝ දෝද මඩේ දානවා. මහදිසයඩෝ අර විදියට කියනවා ඕන විපස්සනා ඥානයක් එන්නේ ඉස්සර වෙලා මගේ කවදාවත් නොවිඳපු දුකකට යනවා ඒ දුක හරහා ගිය ගමන් දුක්ඛ සත්‍ය පිළිබඳ අවබෝධයක් එනවා කියලා. උන්වහන්සේගේ ප්‍රධාන ගෝලයා තමයි මට හම්බුනේ අපේ පණ්ඩිත ස්වාමීන් උන්වහන්සේ කියන්නේ භාවනාවේදී දුකක් ආවොත් ශිරදෙව් දුකට වැඩියා කියලා හිතාගන්නේ කියලා. ඒක මගේ ඇරියයි කියන්නේ ශිරදෙව් දුකට දොර වැහුවයි කියන්නේ. එහෙනම් අපි දකින්න බලන්න වෙන්නේ මොකද්ද? මට වෙන්නත් වැඩිය දුකක් ඇවිල්ලා තියෙනවා කායික දුකත් විඳින්න පුළුවන් කියලා බලන්න. වෙන්නට වඩා තුච්ච පහක් නාස්තික හිතවිලියන. මගේ නෙවෙයි කියලා යන්නදී. වෙන්නට වැඩිය මිනිස්සු ඇවිල්ලා හද්ද කළ බාට කරනවා. මට නෙවෙයිනේ කතා කරන්න කියලා පැත්තකට වෙයි. මට ඕන ඇවිල්ලා ඇඟට දාලා කතා කරයි එතකම් බලන්න එපා. අන්නේ විදිහට බැලුවොත් අපිට වෙන්නේ මොකද්ද? මේ ප්‍රපංච පිළිබඳ අභ්‍යාසයට යන්න යන්න දැරීමේ ශක්තිය වැඩි වෙන්න පටන් ගන්නවා. ඒසීමේ ශක්තිය වැඩි වෙන්න පටන් ගන්නවා. වෙන්නට වැඩි සද්දයක් ආවට මට නෙමෙයි මගේ නෙමෙයි වගේ මම බීරියට වීණා ගායනා වගේ කන්ති උනට නැහෙන කෙනෙක් ඉන්නවා වගේ අභ්‍යාසය දිනු වෙනවා. Tamanth නොවන විදිය නොතරම් විදිය බොහෝම තුච්ච නිහින හිතවිලි පහළ වෙනවා. ඔට උපන් සාධක කියන්නේ තමයි දුක ඇඟට වැටෙන්නේ. මේක භූත කියලා බාර ගන්න. වෙච්ච දේ කියලා. ඒ නැතුව මම හිතපු දෙයක් නෙවෙයි. පවාමි නෙවෙයි භූත. අක්‍රමහ භූතය කියලා කියන්නේ රූප ධර්ම. නාම ධර්ම වල හිත විවිධ වෙච්ච ගමන් පාළුගේ වළම් බෙදිනා වගේ নানা ප්‍රදේවල් මේකට එන්න පටන් ගන්නවා. හුඳුවට බලන්න මේක මගේ චේතනාවක්ද? මම ඉන්නේ කියලා ආවේකක්ද? නෑනේ. ඊගා චිත්තකයට හිත උස්ත කරගන්න. මේකට හිත අවුල් කරපු ගමන් ප්‍රපංච වෙනවා. පශ්චාත්තාපේ කොයිනවා එහෙම නැත්නම් අතිදහමණයට වැටෙනවා එහෙම නැත්නම් හොඳ හිතවිල්ලක් આવොත් හොඳ විපස්සනා ඥානයක් කියලා විජහාට පොත දිගලා නෝට් එකක් දාගන්න භාවනා කරේ එහෙනම් මේක මම කාටද කියලා දෙන්න ඕනයි කියලා හිතනවා ඒකවත් එක්කම කරේ ඔක්කොගෙන් වෙන්නේ අර හකන දේවල් මගේ කරගන්න හදනවා මම කරගන්න හදනවා මගේ ආත්මය කරගන්න හදනවා ප්‍රපංච කරන කියනකොටම සරුවත් යනවා පෙන්නනවා මේ ප්‍රපංච කියලා කියන්නේ හිස් භූතයක්. ඒක ගන්න දෙයක් නෑ නිකන් හුදු මවාපෑමක් විතරයි තියෙන්නේ. ඒක නිසා Taman චේතනාපූර්වක කරා නම් පශ්චාත්තාප වෙන එක බුදුහාමුදුරුත් එකක වෙනවා. චේතනාපූර්වක නොවේ නම් ප්‍රපංච වශයෙන් බාර ගන්න. ඔය භූත ධර්ම වශයෙන් බාර ගන්න කවුරු මේ තන පාර්ශ්වෙ ගියත් හැම කෙනාටම මේ ටික බලන්න වෙනවා. මේ ජවනිකාවේ හැටි, මේ පෙරෑරි හැටි මේ නාඩගමේ හැටි එක. ඒක මගේ වැරද්දක්වත් මගේ නම්බුවක්වත් කරන්න ගිය ගමන් එක තැන කරකෙන්න පටන් ගන්නවා. ප්‍රපංච කියන්නේ පහලට ගන්න ගඟක තියෙන දීසුලියක් වගේ එකක්. පහලට ගන්න ගඟ දීසුලි නැත්තම අනාකූලයි. දීසු සහිත නම් දීසු සහිත නම් ආකූලයි. ඒ නිසා ප්‍රපංචේ ඉන්නකොටම දැනගන්න ඕනේ වේගයට වේගයට බාධායි. ඒක දකින්න එක විතරයි. මේ කොහෙදෝ යන දේවල් මම ඔළුවේ දාන්න තැවෙනවා වගේ එක දකින්න එක විතර සතක් මනුෂ්‍ය ජීවිතේ වෙන කිසිත් නැත. ඒක දකින්න තමයි මේ ඔක්කොගෙම අපි තැවෙන්නේ. අපි වයසට යන්නේ පශ්චාත්තාප වෙන්නේ ඉහනිකට තියාන කනගාටු වෙන්නේ ඒක සේරටම වග උත්තර බඳින්න වෙච්ච ගමන්. ඇත්තට කවදාකවත් මනුෂ්‍යකම සතුටින් ජීවත් වෙන්න බෑ. ප්‍රපංච ප්‍රපංච වශයෙන් දකින්නවනම් ඒ මිනිස්සු ඒවා පිළිබඳව අතිධාවනයට යන්නෙත් නෑ, පසුබෑමකට යන්නෙත් නෑ. ඒ පානිකන් ආහස වලා පාවෙන බලාකුළු වගේ. මේ පාර යන වාහන වගේ. මේ ග්‍රීෂ්මීස්තර වෙන තනකොළ වගේ. පුබෑ වෙනවා, ආයෙ මැරෙනවා, ආයෙත් වෙනවා. මේවට අයිතිවාසිකම් කියන්නේ කී ගමන් තමයි ප්‍රශ්නේ මතුවේ. අන්න අයිතිවාසිකම් කියන ක්‍රම පහ තමයි රුචිය, ශ්‍රද්ධාව, අනුස්සවේ කියලා කියපිය මෙතකල් දැනගත්ත දේවල් තර්කෙන් ජයගත්ත දේවල් සහ මති මේ පහේ තමයි ආත්මේ පිටාරය නිසා මොනවා හෝ Taman ළඟට එනකොට මතක තියාගන්න හිතවිල්ලක් වේවා සද්දයක් වේවා වේදනාවක් වේවා මේ ඔක්කොම කෝ කවදා හෝ මට රුචි කරලා තියෙනවා. හීනකින් හරි රුචි. හීන අපිට පේන්නේ දවල් වරුවේ කරගන්න බැරි හැටි. රුචි නමුත් හම්බෙච්ච නැති දේවල් හීනෙන් පේනවා. ඒවාරි අසප්පය තුච්චයි. ඒක දවල් වල හොඳ තුච්ච දේවල් ටික කරගන්න හම්බෙන්නේ නැති වුණා හීනෙන් තමයි ඒවා ටික කරගන්න වෙන්නේ. ඉතින් ඊට පස්සේ හොඳ හීන ටික විතරක් හීන ආචාර්යවරයෙක්වට ගිහිල්ලා විසඳනවා. මොකද ඔක්කොම හීන කියන්න ගත්තොත් එමේ එක්කෙනෙක්ව සබ්බේ නැහැ මේ ලෝකේ. ඒක කන්තෝර වැඩ කරාලු කෙල්ලෙකු කොල්ලෙක්. ඒ කොල්ල බොහොම නෝන්ජල් විදිහේ නිකන් කෙල්ලෙක් වයි කොල්ලෙක් තුයි ටයිප්‍රයිටර් ගාව ඉඳගෙන කුෂී කල්පනා කරලා ඉන්නවා. කල්පනා කියන්නේ ඔය කල්පනා කරලා ඒක ඉස්සරහ මේ සිංහල බොහොම තරුණ ගෑනුලා මෙන් ලකෙච්චා. ඒ කියවල වල කොල්ලගෙන් මේ මොනවද මම කල්පනා කරන්නේ කියලා. අරෝකවලු මේ හරියටම චම්පා ඔයා හිතපේකම හිතුනේ කියලා. චිස් උඹ විතර බලත් එක් කියලා කිව්වා. උඹ තමයි ගියාද ඔය හිතේ. අපි යන බැලුවොත් කල්පනා කරලා අපේ තියෙන රුචි ගොඩාක් අමනුෂ්‍ය රුචි තියෙනවා. මොකද අපි සබ්බේ ජීවිතේ නියම රැයන කොටක් අපි යට කරගෙන අපි අහලා තියෙන දේවල් කවදාත් මේ ලෝකේ කරන්න පුළුවන් දේවල් නෙවෙයි. ඒ හිණට ජීවත් වෙන්න ගියාම සෑහෙන කොටසක් අපි පෙට්‍රල් පිච්චෙනවා. අපි මේ ගත්ත සද්ධාවම නෙවෙයි අපි ඇත්තට යොමු කරවන්නේ. එහෙම නම් මේ අපිට විදිහ සද්ධාව තියෙන මිනිස්සු මේනකොට පඳුරක් පඳුරක් ගානින් ගඳ කරලා තියෙනවා. සද්ධාවෙන් තැනකට යොමු කරන්නේ නැහැ. පටන් ගන්න විතරයි. ධර්කේ කඩදාක සත්‍යයට ගැඹුරු නැහැ. දෘෂ්ටි කඩදාක තැනකට යොමු කරන්නේ නැහැ. නමුත් පුතඥයෝයි පහින් හිටියේ. ඉති ඕබහ සම්පූර්ණ කරගන්න බැරි දේවල් විවේකයක් හම්බ වෙච්ච ගමන් හිත ක්‍රියාත්මක කරන්න පටන් ගන්නවා. ඉතින් ඒව අපි මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මේ නෙවෙයි කියන්නේ බුදුහාමුදුරු වගේ දෙනෙක් අපි ඉදිරියට අරගෙන උන්වහන්සේ ආරම්භක ශ්‍රද්ධාවට අරගෙන වාංගු කරලා කියන බුදුහාමුදුරුවෝ අපිට අවසරයක් දීලා තියෙනවා මේන දේවල් ප්‍රපංච වශයෙන් බලන්න. මේවා මනෝවිකාර වශයෙන් බලන්න. මේවා හිතලුවන් වශයෙන් බලන්න. බලලා ඊගා චිත්තක්ෂණයට අලුත් මෙන්න මේ විදිහට බාර ගන්න ගන්න ගන්න වෙන්නේ අර පරණ රාපයිච්ච කාලයකට කොච්චර අලුත් වෙලිච්ච දැම්ම පැහැ. ඒකේ ආසවල හැටි. ඒ නිසා අපිට බුදුහාමුදුරු දීලා තියෙන අවස්ථාවක් උඹ යුද සබලෙක් වාගේ වීරයෙක් වාගේ එන එන චිත්තක්ෂණයට අලුත් වෙන්න බලාපොරොත්තු වෙනවා. ඉස්සල චිත්තක්ෂණේ ප්‍රපංච කිසි දෙයක් අගේ කරන්න බෑ. කිසිසේත්ම බුද්ධ ආදී උත්තරමන් වහන්සේලා හොඳයි සුභයි සාන්තයි කියලා බාගන්නේ. ඒසහ ප්‍රපංච වශයෙන් මේ මතුවෙන වේදනා, ශබ්ද, හිත විශේෂයෙන් මේ වේදනාවල අපි ආරූඪ කරන හොඳ නරක. සපදුක් දෙක. ඒ ඇහෙන වචනවල තියෙන සුභ සුභ නිමිති නැත්නම් අපිට එන හිතවිලි වල තියෙන රාග ද්වේෂ මොහ වශයෙන් අපි ආරුඪ කරන මේ ආලවට්ටම ඇඳුම ගලවලා දැම්මට පස්සේ මනුස්ස හිතක තියෙන ස්වභාවය මේ පෙන්වන. ඒකටත් හේතුව මොකද්ද? අර කියන ආකාර රුචි සද්දා අනුස්සව ආකාර පරිවිතක්ක දිට්ඨි නිඥානකන්ද කියලා ගినాපු පුරුදු ටික. ඒක නැති කරන්න නම් ඒව නැති කරන්න තටමඬත් එපා. එනකොට පශ්චාත්තාප වෙන්නත් එපා. මේ කවුරුත් දීපු හුනියකුත් නෙවෙයි තමන්ම අවපු ප්‍රතිබිම්බකුත් නෙවෙයි. නයිදං අත්තකතං බිම්බං නයිදං පරකටං අගං. ඒ භාවනා කරනකොට මේ මතුවෙන රූප, ශබ්ද, ගන්ධ, රස, ස්පර්ශ වගේ හිතවිලි වගේ දේවල් කවදාකවත් අපි හදනවා නම් අපි උකට කලබල වෙන්නේ නැහැ නේ. ඒ නිසා මේක මම කරන ලද්දකුත් නෙවෙයි. අනුන් කරන ලද්ද ඕනියමකුත් නෙවෙයි. මේ කෙනාගේ ජීවන රටාවේ පසු ප්‍රතිපල. ප්‍රපංච වශයෙන් බාරගත්තොත් මම නෙවෙයි මගේ නෙවෙයි ආත්මෙ නෙවෙයි කියලා එක වාසනාවයි අපිට හම්බෙන ඊකා චිත්තක්ෂණයට අලුත් වෙන්න පුළුවන්. නැත්නම් අපි නිතරම පස්ත පසුවිච්ච පස්ත චිත්තක්ෂණය ගැන පස්සවෙනවා. ඒකට කියනවා පසුබෑම කියලා. එතෙන් මතු චිත්තක්ෂණය මෙවෙන් අයින් කරලා සුළු ලෝකයක් හිතා ගන්න. එතකොට අතිදාහණයට වටේ. ඒකකින්වත් නැහැ මේ දෙකම හීන ලෝකයක සිද්ධ වෙන්නේ මේ මතුවෙන දේ බොරුත් නෙවෙයි ඇත්තත් නෙවෙයි හුදු ප්‍රපංචයක් මේ අහසේ වලාකුළු පා වෙන වලාකුළු වගේ වලාකුළු කවදාකවත් අහස කෙලසන්නේ නැහැ. වලාකුළු නිසා අහස නොපෙනී යන්නේ වෙනම දෙයක් නැති වෙලාවට පේන එක නොපෙන දෙයක් නමුත් කෙලසන්නේ නැහැ කියලා මේ පසුවෙන දේවල් පාසින් ෂෝ එකක් ෆ්ලක්ස් එකක් යන්නේ එකක් මිස අල්ලගන්න ගියොත් තමයි ප්‍රපංච වල වැඩිමකට ආත්මයක් තියෙනවා කියන්නේ ගියොත් තමයි අපිට මේක විනිවිදින්න බැරි වෙන්නේ. විනිවිදල් බැලුවට පස්සේ අපිට පේන්න පටන් ගන්න මේට වැඩි බරපතල චිත්ත ප්‍රීතියක් ආවා චිත්ත ප්‍රීතියක් වික්ෂෝපයක් ආවා විනිවිදිනාසුලෝ බලනකොට ඒක එන්නේ එන්නේ එන්නේ සෙල්ලක්කාර වැඩක් කරනවා ඇඩ්වෙන්චර් එකක් වෙනවා ඕන කෙනෙක් ඕන විදියට ඒකට බලකවල බරපතල විදියට අපිට ඔළුවට දාන්න ගියා ඒක මේ සාමාන්‍ය කියනවා අමාරුසයගේ විනෝද සමේ මේ කිඹුල් වල නැහැ ආමේසයි ඉස්කෝලේ මහත්තයා කියනවා. අයියෝ මහත්තයා හරිලේසි කිඹුරාලන්නේ කොහමද? පුංචි ලොක්ක පුංචි කරලා බලන කන්නාඩියක් ගෙනියන්න. ගිනි පෙට්ටියක් අරගෙන යන්නේ ඒගොල්ල කිඹුල දිහා බලලා පුංචි උනාට පස්සේ අල්ල ගිනි පෙට්ටිය දාගන්න. පුංචි කරලා බලන කන්නාඩිය වල ලේසි ගිනි ගිනි කිඹුරාල. එනේ අපිලඟ තියෙන මේ අනුන් අපිට දාන මේ එක එක තහන්න මාන්න අනම්මන දෙන්න හදනවනේ ඔළුවට සේරම පුංචි කරන කන්නාඩියකින් බලලා ගිනි පෙට්ටිය දාලා පැත්ත කරලා. අපිට විදින සද්ධාදී හොඳ ගුණ ධර්ම තියෙන ඒවා ලොකු කරලා. ඒ බුදුහාමුදුරුවෝ කියන්නේ. මල්ලා කියකා. එනිසා අපි ළඟ තියෙන ලොකු කරලා බලන කන්නාඩිය පුංචි කරලා බලන කන්නාඩිය ගමනේදී. ලෝක ලෝකයා දෙන දේවල් කන බාර ගන්න ගියොත් ඒගොල්ලෝ කියන කෙන දේවල් කරන්න ගත්තොත් අපිට මේක ජීවිතයක් ඇතුළත මේක විසඳන්න බෑ. ඒක ප්‍රතික්ෂේප කරන්නත් එපා. විරුද්ධ වෙන්නත් එපා මේකෙන් ඇහුව නෑ වුණා වගේ හිටියා. මේ ඇයින් දැක්කා නොදැක්කා වගේ හිතියක් ඒක පිළිබඳ විශාල විඥාන තිබුණා බම්මණේ කවි මෝඩේ කවි තගත්කේ කවෝ හේ ඉන්නේ නැයි ගන්න පුළුවන් ශක්තිය තිබුණත් කොන්දේ අමාරු මිනිසෙක් වගේ බැරිම නම් මලමිණියක් වගේ ලයි බේරෙනවා ඉතින් ඒකට අර මනස සකස් කරන ක්‍රමයකට අවශ්‍ය කරන දාර්ශනික උත්තරය තමයි මේ මතුවෙන දේවල් ප්‍රපංච වශයෙන් බලන්නේ මේක මම අනිවාර්යයෙන් මේකට උත්තර දෙන්න මම බැඳිලා ඉන්නවා කියලා ගත්තොත් ඉතින් කැමති විදිහට බෙදාගෙන කණ එකයි තියෙන්නේ. බුදුහාමුදුරුවෝ ඉන්නේ නැහැ ඒකට වග වෙන්නේ. බුදුරජාණන් කියනවා ගිය ආත්මෙ වගේම ගොඩක් ආවා. එකක්වත් විසඳුවේ නැහැ. මේ ආත්මෙට ආවට පස්සේ දැන් ওই ඉතින් දේවල් අල්ලගෙන නටනවා. ඔක හේතු උදේ වෙනකොට ඔකක් මතක නැහැ. මොකද එන අරමුණ තෝරන්නේ මේ විතක්කේ කියන සම්පූර්ණ චාරයකට නැති මිනිස්සු. තෝරගත්ත දේ තමයි අපි වද දෙන්නේ ඕ හැපදෙන්නේ. ඒ වෙනුවට වෙන එකක් තේරුවා නම් වෙන මොකක්ද ලෝකයක්. ඉතින් මෙහෙ අහඹුවකට මොකටද වග වෙන්නේ? වග වෙන්නේ නැති වෙන්නයි පුත්‍රජාන් වහන්සේ අපිට සීලක පිළිපදලා සෞඛ්‍ය සම්පන්න මනසක් ඇතුව සද්ධාවෙන් පටන් අරගෙන තමන් වර්තමානයේ හිත පැවැත්වුවා. ඊගාව චිත්තක්ෂණේ අලුත් වෙන්න තියෙන අවස්ථාව මොනම යකෙකුටවත් බ්‍රහ්මයෙකුටවත් දේවතාවෙකුටවත් මාරයෙකුටවත් අන්‍යයෙකුටවත් කඩන්න බැරි බව. මනුෂ්‍යත්වයට එක්ක අපිට හම්බෙච්ච උතුම්ම දායාදේ බව. ඒක වෙච්ච දේච්චවයි. ඊගා චිත්තක්ෂණේ අලුත් වෙන එකයි අපිට තියෙන්නේ. එහෙමනම් මේ වෙච්ච හේරම මේ ප්‍රපංච කියන සංකල්පය තුළ හිතින්ම වාගත්ත මනෝරූපයක් බව. දකින හීනයක් බව. මුවෙකුට පෙන්වන මිරිඟුවක් වගේ බව. ආහසේ පලාවේ පාපෙන මලාකුලක් බව. මේක යන නාඩගමක ජවනිකාවක් බවට තේරුම් ගන්න පටන් අරගත්තොත් ඒක දිහා උපහාසයෙන් බලන්න පුළුවන්. අනුන්තියක් වගේ. ඒ විතරක් නෙමෙයි ඒකාචිත්තකයන්ට අපිට අලුත් වෙන්න පුළුවන්. එතකොට අතිදහවයටපත් වෙන්නේ නැතුව, පසුබෑමකට ලක් වෙන්නේ නැතුව, ප්‍රපංච ප්‍රපංච වශයෙන් දැකලා ගත කරන්න පටන් අරගත්තොත් අපි අර පත්ති ගමන් ලදරු වීදී පැමිණිච්ච හිත අපිට ආයෙ ගන්න පුළුවන්. අපි ලදරු වීදී ඉඳදී අසාධාරණයක් වුණා සාධාරණවත් අපි දන්නේ නැහැ. මොකද්ද මේ කියන්නේ කියලා. අපි දන්නේ කහ පාටයි නිල් පාටයි වෙන් කරන්නේ. අපි දන්නේ මල මුත්‍ර කියන්නේ අසුචි කියන්නේ නරක දෙයක් බව. අපි දන්නේ මෙයා අම්මා මෙයා තාත්තා කියලා. ඒ නිසා හැමදේම දිහා බලන්නේ පුදුම විකසිත මනසකින් සම්පූර්ණ අවදි භාවයකින්. නමුත් දැන් වෙනකොට මොකද වෙලා තියෙන්නේ? දකින්න දේ දකින්නකොටම ඒකට රූපයක් ආරෝපණය කළ ඉවරයි. නමක් තියලා ඉවරයි. ඊට පස්සේ අපි දකින්නේ ආරෝපණය කරපු රූපයයි නමයි විතරයි. පට්ටක්ටි දකින්නේ. අන්නේ ලදරු මනසට ආරම්භක මනසට ආපහු යන්න ඕනේ නම් ඒකට අපි සිංහලෙන් කියන පිරියම් වෙනවා කියන්නේ. හැම චිත්තක්ෂණයම එනේන එකට ලෑස්ති වෙන එකයි තියෙන්නේ. ඒ නිසා පසුගිය දේවල් විසිකරනම නෙවෙයි ප්‍රපංච කියන කෙනෙකු වෙත දාන්න. ඔය කම්පියුටර් එකේ තියෙන දැනට විසිකරන්නේ නැහැ. ඩස්ට්බින් එකේ තිබ්බට පස්සේ කැමති නම් පස්සේ විසිකරතයි. අන්නේ විතර පැත්තකට කෙරුවේ නැත්තම් මේක දරා ගන්න බැරි කුණු ගොඩක් මේකේ තියෙන්නේ. නමුත් මම කිව්ව පටන් ගන්නකොටම මේ ප්‍රපංච පිළිබඳ සන්දර්භය ජීවිතයට සම්බන්ධ වෙන්නේ කායනුපස්සනාව කියන එක දක්ෂකම ඇති වුණාට පස්සේ. ඒක ටිකක් ටිකක් උදව් වෙනවා. කායනුපස්සනාව ඉවර කරනකම් ඔය සදාචාරී සීලේ ඒ ධර්ම වල තියෙන සම්ප්‍රදාන කුල වටිනාකම් තියෙනවා. ඒ භාවනා කියලා හොඳට අර ආනාපානෙන් සංසිඳිලා මේ කයින් පොඩි වෙනසක් කරන විවේක ස්ථාන ගියාට පස්සේ ඉන් එහාට යන ගමනේදී මතුවෙන සෑම දෙයකටම කිසිම අතිදහවණයකට ලක් නොවේ. කිසිම පසුබෑමකට ලක් නොවේ. මේක භූතයක් බව. වෙච්ච දෙයක් බව. මම ඉල්ලලා ගත්ත දෙවෙනි නිවන දෙයක් බව. ඉල්ලලා ගත්තම වගේ වෙන්නත් ඕනේ. ඒක පැහැදිලිව මතක තියාගන්න. චේතනා කෙරුවා නම් වගේ වෙන්නේ. කර්ම රැස් වෙනවා. භූත වශයෙන් බලන පටන් අරගත්තොත් සම්පූර්ණ නිකන් අජිතාවකාශයට ගිය යානයක් වගේ කිසිම හැප්පෙන්න දෙයක් ඉස්සරහට එන්නේ. එන හැප්පෙන හැම දෙයක්ම හුදු වලාකුලක් විතරක් බවත් ඝණයක් මේකට ගියා හුදු ශූන්‍යතාවයක් බවක් තියෙන බව තේරෙනකොට තේරෙනවා. අපි විහිං මේවට ආරෝපණ කරගත්ත නිසා මේ වගේ හැප්පෙන්නේ. නමුත් හිත මේව ප්‍රපංච වශයෙන් බලන්න පටන් අරගත්තොත් බුදුහාමුදුරු ලෝකෙ දිහා බලපෑ හැටි, රහතන් වහන්සේ නමක් ලෝකෙ දිහා බලන හැටි, ආර්යයන් වහන්සේ නමක් ලෝකෙ දිහා බලන හැටි ඡායා මාත්‍රයක් ගන්නවා. ඒක නිසා යෝනාච්චසාරේ නෝපච්චසාරේ යමෙක් ඒ විදියට අතිදහමකට ලක් වෙන්නේ නැද්ද? යමෙක් පසුබෑමකට ලක් වෙන්නේ නැද්ද? සබ්බං අච්චගමයි මං පපංච. මේ සියලු ප්‍රපංචියෝ විනිවිද දැකලා පිරිසුදු කරන්නේද හිතෙමේ අර හැලිලිගිය දිරාගිය හමක් හැවක් හලන උරගෙක් වගේ මෙච්චර සංසාරේ බැඳීගෙන ආපු මොහොතට සංයෝජන ධර්ම ඕරම් භාගය උද්ධාගය දබ්බාගය වශයෙන් හලන්න පුළුවන් බවත් දැනටමක් සමහර මිත්‍රක් හැලිලා බවත් ඉතුරු ටිකක් දැනට තියෙන අර සතාගේ ඇලවිලා තිබුණාට සතාට අයිති දෙයක් නැහැ. හැව ගැලවිලා තියෙන බව තේරුම් ගත්තොත් නිවන කියන එක එච්චර අමාරු දෙයක්. ඉතින් ඒ නිසා ඒක ක්‍රමයෙන් ක්‍රමයෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් ටිකෙන් කරගෙන යන්න බණ අහලා හම්බෙන හම්බෙන අවස්ථාවේ බලන්න ඒක කුප්ප ගන්න එපා උස්ස ගන්න නැතුව අමාරි සයියගේ අර පුංචි කරන කණ්ණාඩිය අරන් ගිහිල්ලා. පොඩි කරලා එනකයි තියෙන්නේ. ගානකට ගන්න පුංචි කරලා බලුවා කියන්නේ. එතකොට කිසි ප්‍රශ්නයක් නැහැ ඇත්තට ලෝකේ තියෙන කොර වෙච්ච අඳ වෙච්ච ලෙඩ වෙච්ච මිනිස්සුත් එක්ක බලනකොට අපි ගත කරන මේ චිත්තක්ෂණේ ශක්තිද රජ ජීවිතයක් තියෙන අපිට. අපිට ඇත්ත හම්බෙලා තියෙන අපි මේ අඬන්නේ හෙන්දුවක් නැහැ කියලා. අපිට ඇස් දෙක හම්බෙලා තියෙන අපි අඬන්නේ අංජන කුංකුම නැහැ කියලා. අපිට කකුල් දෙක හම්බෙලා තියෙන අපි අඬන්නේ මේ සපත්තු දෙකක් නැහැ කියලා. කවදාරි කකුල් දෙක නැති මිනිහා දැකපු දවසේ තමයි අපට තේරෙන්නේ මොකද්ද මේ අපි අඳින ඇඩිල්ල කියලා. ඒ නිසා මේවා තේරම ප්‍රපංච කියන ක්‍රමයට දාගෙන කටයුතු කරන පටන් අරගත්තොත් ඊයගෙන ගත්ත මේ විතක්ක කොහොමද මේ ප්‍රපංච ඇති කරන්නේ මේ ප්‍රපංච අපි නැවත වහයලාගෙන අපේ මනෝලෝකය අපි අසරණ වෙන්නේ කොහොමද අන්න ඒක විනිවිද දකින්න පුළුවන් ඇහැ සතියෙන් ගමන් කරනකොට මේක නිකන් හුදු දුවිලක් බලාපලක් වඩපත් වෙලා කාගෙන යන්න පුළුවන්කම හම්බෙන්න කොහොමද කිව්වහම මේගොල්ලෝ ඉන්න මිනිහා නෙවෙයි ඒගොල්ලෝට යන්නේ. සම්පූර්ණ පරිණාමයකට ලක් වෙනවා. අන්නේ පරිණාමයේ මේ ජීවිතයේදී මේ ਸਰවච සාධනෙදී අපිට සාක්ෂාත් කරගන්න ලැබේවා කියන ප්‍රාර්ථනාවෙන් අදට නිමිත් ධර්ම දේශනාව මම මෙතන නැත කරනවා. සියලු දෙනාටම සැනසීම උදා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඉතින් අපි මේ අමතර කටයුතු නිසා අපිට භාගයක පමාවක් සිද්ධ වුණා. කෙසේ නමුත් මේ සාමාන්‍ය ධර්ම දේශනාව අවසන් කරන විට දවල් දාන්නේ පවත්වපුවේ මොහාන් චන්ද්‍රාන් පෙරරා කියනේ පවුලේ ඒ ශ්‍රියා පෙරමාත්මයට ජීන් ලියනින් වැට්ටියට පිම්පින්ස ඒ කරන ධර්ම දානමය පින්කමත් අප මේ අවස්ථාවේ ජීවත් කරනවා සංඝයා වහන්සේලාට බුද්ධ පූජාව සංඝයා වහන්සේ සහයෝගාචර පිටර දන් දුන්නා. ඉතින් ඒත්ෝ යම් පරමාර්ථකින් මේ දාණය සම්පූර්ණ කරා නම් ඒ පරමාර්ථය ඉත වේවා පින් දීමට බලාපොරොත්තු නැත්නම් පින් ලැබේවා. ඒත්ව බලපාරව බලාපොරොත්තු නොවුනත් යමක් ඒත්න්ගෙන් පින් බලාපොරොත්තු වෙනවනම් ඒ සියලු දෙනාටමත් මේ පින දකින්න ලැබිලා සාදු කියලා පින් අනුමෝදන් වෙන්න හිත් පහළ වේවා කියලා අපි කරුණාවෙන් ආරාධනා කරනවා. ඒ වගේම මේ වැඩවලට පිනින් උපනි උදව් කරන අනිකුත් සියලු දෙනාටමත් අපි අපි නමේ මිය පරලෝකයේ යම් තාක් ඥාති පිරිසක් ඉන්නවනේ ඒ ඇත්තන්ටත් මේ උදාාර කුසල කර්මයේ ඈත සිට දකින්නක් වශයෙන් දැක සාදු කියලා පින් අනුමෝදන් වෙන්න හිත් පහළ වේවා කියලා කරුණාවෙන් අර්ථනා කරනවා අපි අපිටත් මේ කුසල් හේතු භූත වීමෙන් අපි මේ යන ගමන සුඛ ප්‍රතිපදාවෙන් කිපා විඥාවෙන් යන්නත් තියෙන බාධක මාර්ග උතුරු දුරු කරන්නත් අවසානයේ බුද්ධ ආදීත්වයෙන් නැවතලා පැමිණ වැඩවදාලේ සාන්ත සුන්දර නිවන්ට ළඟා වෙන්නත් මේ කුසලේකාන්තේ හේතු වාසනා වේවා කියන සාදුකාරයක්. කුරුණෑගල වනයේ ආරණ්‍ය සේනාසන වාසී පූජ්‍යපද ගරු උදේවිගම ධම්මජීව ස්වාමීන් වහන්සේ